අද හැමදෙනාම කෙරුවන් සන්නයි අද 2019 12 වෙනි මාසේ දෙසැම්බර් මාසේ 8 වෙනි ඉඳලා ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 5:30ට ආරම්භ වීමට නියමිත ධර්ම සාකච්ඡාවයි අද මේ දැන් ආරම්භ වෙන්නේ. සවනද සිස්සස් මගින් මෙහෙවන් මේ වැඩසටහනට අද අපේ කෙනෙක් කරනාවෙන් අනුකම්පාවෙන් සම්බන්ධ වෙන සත්‍යතුමා සත්‍යතුමනි ඔබතුමා ඉතාමත්ම ගෞරවයෙන් සවනද සිස්සස් වෙනුවෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබතුමාට සමස්ත ගෞරවයෙන් යොමු වෙනවා අද දවසට නිමිත දහම් කරුණු අපට මතක කර දෙන්න ලෙස ප්‍රතිතුමනි පෙරවන් සර්ණයි සම්මා සම්බුදු සරණයි තථාගතයන් වහන්සේට নমස්කාර කරමු වේවන්දනීය වූ ගෞරවනීය වූ මානීය වූ ශාස්ත්‍රඥ වහන්සේ ඒ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට කෝටි ප්‍රකෝට් වාරයක් වන්දනාව වේවා. අප මහා නිදාන සූත්‍රයේ දිගිනිකායේ මහා නිදාන සූත්‍රය සාකච්ඡා කරන්නේ. දාර්ශනික පර්වතයක් වෙනවාට වඩා ප්‍රතිපත්ති පැලෑටියක් වෙන එක හොඳයි. සාල ගලක් කාටත් පේන සීගිරිය වගේ ගලක් වෙයි එච්චරයි. ඉතින් හොඳයි. අඹ ගහක් වෙනවා. ඒ මහා නිදාන සූත්‍රය අපි සාකච්ඡා කළා. ටිකක් ගැඹුරු පැති මේවා සාමාන්‍ය අපට තියෙන වෙන්න පුළුවන් අර ඊළඟට කතා කරන ಜಾති වචන වශයෙන් නමුත් හොයලා බලන්න ඕන දේවල් ඒකට අර්ථ ගැහුවොත් කැඩපතකින් වගේ දැක්කොත් එතනම තමා නාම රූප පරිච්ඡේදඥානයේ උපාද වය දැකීමේ මුල අද සාකච්ඡා කරන්න තියෙන්නේ අත්වාදී ඇති වෙන හැටි ආත්ම දෘෂ්ටි අත්වාදී නෙවෙයි ආත්ම දෘෂ්ටි ඊටින් කලින් අර පසුගිය සතිවල වගේම පසුබිමක් හදා ගන්නට අපි මේ සූත්‍ර පාත්‍ර කීපේ ගැන හිත යොමු කරමු. මගේ වන්දනීය ගෞරවනීය ගුරුතුමන් පූජනීය ගුරුතුමන් සුපටිපන්න වූ ගුරුතුමන් මට මෙහෙම කිව්වා. මනසට ආඥාවක් දෙන්නට කියලා. ආඥාවක් පතුරවාට. චර්යාව හැඩගස්ස ගන්න. හදවත ශ්‍රද්ධාවෙන් පුරව ගන්න කියලා. සත්‍ය අවබෝධයට ලං වෙන්න පුළුවන් කිව්වා. අප කලින් ඉගෙන ගත්තා සීලය නිසා පටිසෝතගාමී වෙන්නට පටන් ගන්නවා කියලා. මුල්ම පියවර තියෙන්න ඕන. තියෙන්න ඕනේ කියලා කියන්නේ මේ ඒකට එන්න හිත තියෙන්න ඕන. එන්න හිත තියෙන්න ඕන. එනකම් බලන් ඉන්නව නෙවෙයි එන්න හිත තියෙන්න ඕන සත්‍ය අවබෝධය සඳහා මාර්ගේ පටන් ගන්න. ප්‍රාතිමොක්ඛ සංවර සීලයේ සද්ධාවෙන් ඇති කර ගන්න උන දෙයක් ඉන්ද්‍රිය සංවර සීලයේ සිහියෙන් කල්පනාවෙන් ඇති කර ගන්න උන දෙයක් ආජීව පාරිශුද්ධි සීලය වීරියෙන් උත්සාහයෙන් ඇති කරගත යුතු දෙයක් ප්‍රත්‍යසන්නිච්ච සීලය කල්පනාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් ඇති කරගත යුතු දෙයක් ඒ සුද්ධියට අපි කියව දේශනා සුද්ධි සංවර සුද්ධි පරිේති සුද්ධි පත්‍යක්කන සුද්ධි මේ නම් විතරයි මතක් කරන්නේ අවශ්‍ය නැහැ. බුදුරජාන් වහන්සේ දිනක උපාලි හාමුදුරන්ට ඒ කියන්නේ විනය ධර ඒ මහරහතන් වහන්සේට ඊට කලින් වෙන්නට වන සත්‍ය අවබෝධයට කලින් උන්වහන්සේට මතක් කළ දුන්නා මේ කාරණේ දැනගන්න සත්‍ය අවබෝධය සඳහා දැනගත යුතු කාරණයක් හැටියට මේ ධර්මයන් ඉමේ ධම්මා ඒකාන්ත නිබ්බිදාය විරාගාය නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවර්ධති කියලා දැනගන්න. මේ ධර්ම මාර්ගයට වැටුනොත් අපිට දැන් තේරෙනවනේ අර අපි වචනයක් පාචන ඉව වැටෙනවා කියලා. මේකේ ඒකාන්ත පැත්ත නිර්වේදය සඳහා කියන අයින් වෙන්න අපි ඔය කියන්නේ එක්සිට් ගන්න ඕනේ කියලා ඒවා තමයි වචන. ඒ මේ pāli වචනෙට අපිට තේරුම් ගන්න පුළුවන්. ඒවා තමයි පාවිච්චි කරන්නේ. ඒකාන්ත නිබ්බිදා විරාගයේ නිරෝධය සඳහා නිබ්බාණය සඳහා උදව් වෙන දේ කියලා දැනගන්න මේ මේ ධර්ම. ඊට පස්සේ අපි දන්න හොඳම සූත්‍ර සීල සූත්‍රය මහා කොට්ටිත හාමුදුරුවෝ සාරිපුත්තයන් වහන්සේගෙන් ඇහුවා සීලවතා ආවසෝ සාරිපුත්ත භික්ඛුනා කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බා මේ අපි කතා කරන්න එන ටිකට ඕන නිසා මේ කතා කරා සිල්වත් භික්ෂුව සත්‍යාබෝධය සඳහා පියවර තබන්නට පටන් ගන්න එක්කෙනා කරන්න ඕන දේ මොකද්ද? සාරිපුත්තයන් වහන්සේ කියනවා පංච උපාදානස්කන්ධයන් අනිච්චතෝ දුක්ඛතෝ අපි දන්නවනේ 11 අනිත්‍ය වශයෙන් දුකක් හැටියට රෝගයක් හැටියට පිළිකාවක් හැටියට උලක් කෙනෙක් හැටියට පීඩාවක් හැටියට රෝගයක් ලෙඩක් හැටියට අනුංගේ දෙයක් හැටියට Taman රැති නැති දෙයක් කැල්ල බින්දිල යන දෙයක් හැටියට මම නැත්තම් මගේ කියලා අයිතිවාසිකම් කියන්ට බැරි දෙයක් හැටියට Tamange වශයෙන්ෙහි පවත්ත ගන්නට බැරි දෙයක් හැටියට බලන්න තියෙනවා. විඥානයත් එතන තියෙන මොනවද? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධ අපි කියනකොටම දන්නවද මේ ටික තමයි මම සනිටුහං කරගන්නේ මම කියලා මට ගාව ගන්න හදන જાත. මම කියලා මට ඉදිරිපත් කරන්න පුළුවන් ඩෙන්ටිටි කාඩ් එක හදාගන්න ওই පහෙන් එකක් එන්න ওই පහම ඇවිල්ලා තමයි මේ ලැමිනේට් වෙලා එන්නේ. සක්කාදිට්ඨි එනකොට එන්නේ ඔය පහම එකට එකතු වෙලා කවර් පහක් ලැමිනේට් වෙලා එන්නේ. ඒවා අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ බලන්න කිව්වහම ඊට පස්සේ කියන හොඳම දෙයසාරපුත්යන් වහන්සේ. හොඳ වචනයක් අපි දන්න වචනයක්. තානං කෝ පනේතං ආසෝ විජ්ජති. මේක විය යුතුම දෙයක්. මේක වෙන්න පුළුවන්ම දෙයක්. යම් සීලවාදිකු සිල්වත් එක්කෙනා ඒ කියන්නේ සීලයේ සහිත එක්කෙනා. දැන් සීලයේ සහිත වෙන්න දඟලන්නේ නැහැ හැබැයි. ඒක ඕනක බව තේරෙන්නේ නැච්චරයි. ඉතින් මේ පංච උපාදානස්කන්ධේ මේ පංච උපාදානස්කන්ධයන් ඒ අර 11 ක්‍රමයට බලනකොට සෝතාපට්ටි පලං සච්චිකරීය කියන එක තානංකෝපනීතං විජ්ජති. සත්‍යාබෝධයේ සඳහා පළමු පිබිදිල්ල, පළමු ඇරිල්ල, විවරවිල්ල පොත අරිනවාගේ විවර වෙනවා. නිලුමක් පිපෙනවාගේ පිපිල්ල ඇති වෙනවා එකින් අනිවාර්යයෙන්. ඒක නතර කරන්න බෑ Tamanට වුණ උනත් නතර වෙන්නේ ඊට පස්සේ මොකද සත්‍ය අවබෝධය දැක ඕන වෙන්නේ නැහැ. නමුත් ඒක නතර කරන්න බෑ කාටවත්. නිසා ධර්ම මාර්ගය අයින් කරගන්න දෙපා. ඊට පස්සේ සෝතාපන්න එක්කන සෝතාපන්නේ නාව සෝසාරි පුත් බික්කුණා කත්මේ ධම්මා මන් යොන්සුමන් සිකතා. ඒ ඒ තොටේ පළමු පිබිදිල්ල පිබිදිච්ච එක්කන මොනවද කරන්නේ? ඒත් ඔය පංච උපාදානස්කන්ධයන් අනිත්‍යතු දුක්ඛතු රෝගතු ගන්ධතු කියන සංඥාව කියන එකක් ගන්ධයක් පිළිකාවක් විදිහට දකින්න. වේදනාවත් ඒ විදිහට. විඥානයත් ඒ විදිහට. යන්තම් මතක් කිරිලි කරන් අපි ඔගෙනගෙන තියෙනවා. ආනන්ද සූත්‍රයේ තියෙන තැනම තියෙන වර්ගෙම තියෙන බුද්ධාර අතීත වර්තමාන අනාගත කාල තුනටම දාලා කියන ආනන්දහන්ට යං විඥානං අතීතං නිරුද්ධං විපරිණතං අතීතේදී නිරුද්ධ වෙච්ච විඥානය විඥාන ස්වરૂපය විඥානය කියලා ගුලියක් ගන්න එපා මේ රොටියක් හදාන්න ගත්ත පාන් පිටි බෝලයක් වගේ. අග්ගලා එකක් වගේ ගන්න එපා ගුලියක් කියලා කට්ලට් එකක් වගේ ගුලියක් කියලා විඥානය ගන්න එපා. සත්ත්‍විච තාච්චයක් වගේ කියලා ගන්න. නැත්නම් ඉලෙක්ට්‍රික් වයර් එකක් වගේ බැටරියක් හැටියට ගන්න. ඒ විදිහට හිතා ගන්න. තස්ස උපාදෝ පඤ්ඤායිත්ත වයෝ පඤ්ඤායිත්ත තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤායිත්ත. ඒ අතීත නිරුද්ධ වෙච්ච විඥානයේ උපත වයවීමක් සහ ඒ තියෙන தત્ත්වේ වෙනස් වෙන தත්වයක් තිබුණා. පෙනෙන්නේ තිබුණා. වර්තමානෙත් එහෙම යං විඥානං ජාතං පාතු භූතං තස උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්සඤ්ඤතත්තං පඤ්ඤායති පාළි වචනවල තේරුම ගන්න. ඔය මේ සතියේ ධර්ම දේශනා කරන ඒ ධම්මජීව ඇත්ත බොහොම හොඳට ඒක විස්තර කළා. තිතස්සඤ්ඤතත්ත කියන වචනේ ඒ වහන්නට ඒ භික්ෂුන් වහන්සේගේ දේශනේ බොහෝ වඩනා එයා කතා කරන જાති ඉමේ එතකොට මේ වර්තමාන විඥානයේ දැන් අපිට තේරෙන විඥානයක් තියෙන විඥාණයෙන් තමයි ඔක්කොම ගාව ගන්න විඥාණයෙන් තමයි ගාව ගන්න. විඥාණයෙන් તો එකක්වත් ගෑවිලා එන්නේ නැහැ, තේරෙන්නේ නැහැ, පවතිනවද කියලා තේරෙන්නේ. ඊට පස්සේ අනාගතෙත් එහෙම යම් විඥානං අජාතං අපාතු භූතං තාම පටන් ගත්තේ නැති පහළ වෙච්ච නැති විඥාන ස්වરૂපයක් තියෙනවා නම් මම යලිච්ච එක පිටිබෝලයක් වගේ ගුලියක් හැටියට ගන්න එපා මේක ගන්න ශක්ති ස්වરૂපයක් ඇටි වචන හොඳ නැහැ බැටරි එකේ තියෙන විදුලිය පත්තු කරන්න පුළුවන් ලයිට් එකක් පත්තු කරන්න පුළුවන් නැත්නම් වෙන මොනවාට මැෂින් එකක් ස්ටාර්ට් කරන්න පුළුවන් ශක්තිය වගේ. ඒ ඒ අනාගතේ විඥාන ස්වરૂපයක් පහනත් ඒකෙත් තස්ස උපාදෝ පඤ්ඤා ඉස්සති වයෝ පඤ්ඤා ඉස්සති තිතසඤ්ඤතත්තම් පඤ්ඤා ඉස්සති. ඒ වචන මතක තියාගන්න. මේ පසුගිය සතියේ දේවල් වලටත් එක්කමයි කියවනේ. එතකොට අද කතා කරන්නේ අත් කියන එක හදාගන්න හැටි. අත්ත කියලා කියනකොට එතන තියෙනවා කා එක්කවත් ඥාති සම්බන්ධයක් නැති. ඥාති සම්බන්ධයක් කියන්නේ මේ හුදකලාවේ අන්ත පුළුවන් මොකද්ද ශක්තියක් ඇතුලේ තියෙනවා. කියන தත්ත්වය තේරුම් ගත්තාම අත්ත කියලා කියන්නේ අත්ත නෙවෙයි අත්ත කියලා කියන්නේ අර්ථයේ තේරුම කියන අර්ථය. වැදගත් දේ කියන එකටපත්. මේක නියන නිකන් තායනු දෙකක්. අර අත කියලා ලියනකොට තියෙන තායන. එතකොට බුදුහාරෝ මේ දැන් කියන්න තියෙන දේදී චිත්තාවත ආනන්ද අත්තානම් පඤ්ඤපෙන්තෝ පඤ්ඤපෙන් පඤ්ඤපේති මේ පැවැත්මක් කියලා එකක් දැන් තියෙනවනේ අර විඥානය ගැන කතා කරනකොට ටිකක් හෙල්ලුනේ බය වුණේ අන්න ඒක තමයි. බෞද්ධින්ද බය වුණා. නමුත් ඇතුලේ තියෙනවා දෘෂ්ටි. රූපින් වාහි ආනන්ද පරිත්තං අත්තානම් පඤ්ඤා පින්තෝ පඤ්ඤපීති. රූපීමේ පරිත්තු අත්තා. මට දැන් මේ ඇතුළ ඒක හිතෙනවනේ අර අර විඥානයේ මෞකුසට එනවා යනවා කියලා කියනකොට හිතේ මැවුනේ නිකන් එකක්. ඕකම තමයි. ඒකට බය වෙන්න එපා ඒක දැකීමමයි වැදගත්. ඒ දකින්න එක සංඥා වේදනා කියලා දැන්න ගත්ත ගමම්ම කැඩිල යන බෝධි. මේ විඥානීය ගැන කතා කරනකොට දැනුණනේ මොනවද දෙයක් ඒ දැනිච්ච දෙයත් වින්දනයක් හා සංඥාවක් කියලා දැනගත්තොත් මේ පංච උපාදානස්කන්ධය තුල බායුනෙත් ඒකට අල්ලගත්තෙත් ඒක ශ්‍රද්ධායතුනෙත් ඒක කියලා දැනගත්තාම සංඥා විනිච්ච භාවයත් ඒතර ලොකු ගැළවිල්ලක් තියෙනවා අපිට මේ අපිට ඕනම જાති නෙවෙයි නමුත් ඒක Hinduන්ටවත් Hindu නොවන දැන් ලෝකේ දැනට පවතින විශ්වාස පහක් ප්‍රචලිත වෙලම යනවානේ. ඒ ඒ පහේ අපට නෑ අනිත්‍යයට විතරයි තියෙන්නේ කියලා හිතන්නට එපා දැනට. අපි අනාත්මවාදයේ concept එකක් හැටියට අපිට තියෙන්න පුළුවන් නමුත් ඒන් අදහස් වෙන්නේ නැහැ. අත්ත්‍ය දිට්ඨිය නෑ කියලා. ඊළඟ ආත්ම ඊළඟ ආත්ම කියනකොට මේක අර අරගෙන ඇවිල්ලා හමාරයි නාම රූප විඥාන කියලා එක ගන්නවට වඩා වෙනස් විදිහකට ගන්නවා එතකොට කවුරු හරි ඒ ගැන හිතනවා නම් අපි හිතමු ඕනම කෙනෙක් දැන් මේක ඉන්දියාවේ අයට දාන්න එපා පෙර මේ බ්‍රාහ්මණ ඇත්තන්ට දාන්න එපා මේ ධර්ම සාකච්ඡාවෙන් අපි අපිම කියලා ගන්න තියෙනැත්තු නැතිත් ඕනේ නැහැ ගන්නේ රූපින් ඊව ආනන්ද පරිත්තං අත්තානම් පඤ්ඤාපේති. චූටි අත්තේ කියන එක මේ මේ පැවැත්ම තුළ තියෙන පුංචිම පුංචිම නියුක්ලියස් එකක් කියලා හිතන කට්ටිය. ඇතුලේ තියෙන රූපීමේ පරිත්තු වත්තා අත්තා ඒ අත්තය ඒ නොසංසිඳන ශක්තිය මේ භවයෙන් භවයට යන හරි ආත්මෙන් ආත්මයට යන හරි ඕන එකක්. යනවා කියලා කියනකොටම කාල ඔලුවට දාගෙන හමාරන එක සංඥාවක් කියලා දැනගන්න. එතකොට ගැළවිල්ලක් තියෙනවා. පරිත්තු චූටි කියලා හිතනවා. සමහර අය කියනකොට එහෙම සමහර අය කියනකොට දැන් ගන්න එපා මේ ඉන්දියාවට දාන්න එපා. මුතු ඇටේටම එන්න බලන්න. මුතු ඇටේටම ඇවිල්ලා දකින්න. ජම්බු දීපේට යන්න එපා. ජම්බු දීපේ පල්ලෙහා කොටසේ ඉඳලා බලන්න. රූපින් ඉවා ආනන්ද අනන්තං අත්තානම් පඤ්ඤපින්තු පඤ්ඤාපි රූපීමේ අනන්ත වර්ත අර චූටි නියුක්ලියර් එකක් වගේ නැත්නම් ඒ නියුක්ලියස් එකක් වගේ ඇතුලේ තියෙන පරමාංශුවක් හැටියට මේ දකින්නේ මේක විශ්වව්‍යාපී. දැන් කියනකොට ආය අලුතෙන් හදාගන්න එපා මේ නැති වෙච්ච එක. අරහාව වැටුණා වගේ වැටෙන්න පුළුවන් කකුල් හතරේ ආවා. එතකොට මේ தත්ත්වය මගේ මේ රූපී අත්ත්වය අනන්ත රූපී වගේම අනන්ත ඒක අවකාශය පුරා පැතිරිච්ච එහෙම හිතෙන්නේ නැහැ නමුත් ඒක ලොකු ඒකට දෙනවා ලොකු කමක් විශාලත්වයක් දෙනවා ලිමිට්ලස් ගතියක් දෙනවා මායින් නැති කළා දානවා මේක හදාගන්න එපායි ගෞරවණීය ඇත්තෙක් කිව්වා මේකනේ භික්ෂුවක් නෙවෙයි හොඳම හොඳම හොඳම ආජීවස්තම ශීලයේ හොඳටම තියාගෙන හිටිය හොඳ බෞද්ධයෙක් එයා එයාගේ එයා කියනකොට හැමතිස්සෙම කියන එකක් තමයි මේ ආත්ම දෘෂ්ටිය එයා එයා ප්‍රතිපදාවට සම්බන්ධ කෙනෙක් කොයි මට තන මතක් වෙන ඔය දුම්පේ පැත්තේ තියෙන තනක් කඳු බොඩ එතන දක්වාම භාවනා කරපු උතුම් මිනිස්සෙක් එයා අමතිසෙම අත්ය කියන එක භවතණ්හාවත සම්බන්ධ ඥාතිත්වයක් තියෙනවා කියලා හොඳ දේවල්. භවතණ්හාවත් එක්කමයි ඔය අත්ය එන්නේ. පවතින එක. එතකොට රූපී මේ අනන්තවත් මේකේ රූපවත් ඒකේ මැවිලා පේන අපි කැර කැස්ප වගේ එකක් එන ඔළුවට. මෙහෙම එකක් වෙන්න ඕනේ. Tamange ඔළුවත් එක්ක දැන් තියෙනවනේ. ඒ වගේම. බල්ලෙකුට අපි හිතුව යාට ඉන්න සංඥා තියෙනවා නම් එහෙම මේ වගේ දර්ශන ඉන්නේ යාට එන්නේ බලු විදිහට ඒ බලු කම් බලු හැටි අපිට එහෙම නෙවෙයි ඉන්නේ හරකෙකුට එන්නේ හරක් ඒ නැට්ටත් එක්කම නගුටත් එක්ක මිනිස්යන්ට එන්නේ ඒ ස්වරූපත් එක්ක ඒක අනන්තව රූපීව පේනවා එතකොට සමහර විට උන තථාගතයන් වහන්සේට සම්්‍යක් සම්බුද්ධ ඒ වචනේ දෙන්න පුළුවන් ඉහළම නාමය තමයි දීලා තියෙන්නේ. ඊළඟට කියනවා දැන් ওই රූපී චූටිවට රූපී විශාලවට. ඊට පස්සේ දෙවෙනි එකේදී අරූපින් වාහියානන්ද පරිත්තං අත්තානම් පඤ්ඤපෙන්තු පඤ්ඤාපේති. පේති අරූපී මේ පරිත්තු අත්තාති. ආනන්ද සම්මේ අත්ය කියන එක දිගින් දිගට යන මොකද්ද ශක්තියක් තියෙන එකට රූප තත්වයක් දෙන්නේ නැහැ ඒකට. මේ මනුස්ස රූපයත් එක්ක අර කැස්ප වගේ එකක් හදාගන්න අරූපී මේ පරිත්‍තුවක් නවුත් ඇතුලේ නියුක්ලියස් එකක් වගේ එකක් තියෙනවා මේ පැවැත්ම තුල මේ සත්‍ය ජී තුල තියෙනවා ඒක ගෑස් වායුවක් වගේ දෙයක්. ඒක ඉලෙක්ට්‍රෝනය ඉලෙක්ට්‍රෝන දකින්න බෑනේ මේ විදිහට. මේකෙන් ඇතුලේ තියෙන කැරකෙන ශක්තියක් තියෙන. ඒකට ඉතින් ඕකට කතා හදන්නත් පුළුවන්. සංඥාවෙන් වේදනාවෙන් තම කතන්දරය හදන්නේ. අරූපී මේ පරිත්තු අත්තාති. එක්කවතු රත්ත කියන එක ඉදිරිපත් කරන්න අරූපවත් චූටි තත්ත්වයක් තියෙන්නේ කියලා. ඒක බල සම්පන්නයි හැබැයි. අරූපින් නිවානන්ද අනන්තං අත්තානම් පඤ්ඤාපෙන් පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති. එහෙම නැත්නම් කියනවා ඩිෆයින් කරනවා ඩෙෆිනිෂන් එකක් දෙනවා විස්තරයක් කරන නිර්වචනය කරනවා අරූපී මේ අනන්තෝ අත්තා මගේ මේ නිත්‍ය වශයෙන් ඇතුලේ පවතින කිසිම ඥාතිත්වයක් කාටවත් නැතුව මේ පවතින ශක්තිය අත්ත අත්ත ශක්තිය අනන්තෝ අරූපී අනන්තෝ. තුර හතරට ඔය හතර තමයි යන්නේ බුදුහාම එක කියේ. රූපී පරිත්තෝ රූපී අනන්තෝ අරූපී පරිත්තෝ අරූපී අනන්තෝ. මම දැනගන්න විතරයි. ඒවා අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ ඒවා ඒවා පිළිකාවක් කියලා මට හිතන්නේ. සර්වේ පිරිච්ච gediyak කියලා. කුරුලෑවක් කියලා. කියලා දැනගන්න ඕන. ඊට පස්සේ ආනන්ද හාමුදුරන්ට ආයෙත් බුදුහාම කියනවා. හැබැයි මේ මේ ආනන්ද හාමුදුර කියන જાති මතකේ තියාගන්න ඕන. ඒ ආනන්ද හාමුදුර මෙයා කියනකොට මේවා තේරෙන උන්වහන්සේට. බොහොම නිෂ්කලංක ආනන්ද හාමුදුර මේ කියලා දෙනවා. ඒත් ආනන්ද සමහර ඇත්තෝ ඒ රූපී පරිත්‍ත දැන් ඒ වචනේ රූපී ඒ අත්තේ කියන එකට ඡායාවක් තියෙනවා. ඒ රූපී කියන එකට අපි ගමු තේරුම් ගන්න විතරක් මේවා ධර්මයට විරුද්ධ පවරනනේ අපිට තේරෙන්න කියන්නේ. මේ ඡායාවක් ඇතුලේ ඡායාවක් සහිත අර නෙගටිව් කියලා කියන්නේ ඒ කාලේ දැන් ඉතින් ඩිජිටල් හින්දායි වන ඉස්සර ෆිල්ම් වල තියෙන්නේ හොදලා ගන්නකොට ඩිවෙලොප් කරලා ගන්න වතුර ඔබලා ඒ විදිහට ඒ වගේ ඡායාවක් ඇති දෙයක්. මේ රූපී පරිත්තං අත්තානම් පඤ්ඤපෙන් ඒක කියන්නේ ඩිෆයින් කරනකොට නිර්වචනය කරනකොට දෙවිධයකට කරනවා. ඒතරී වාසෝ රූපින් පරිත්තං අත්තාන මේ රූපී පරිත්තේ දැනුත් දැනුත් තියෙන වර්තමානයේ මේ ඇතුලේ පවතිනවා. ඒ ශක්තිය වටා තමයි මීමැසි රදමීමැසි වතේ මේ අනිත් මේ දැන් වචන දන්නා මේ මේ වදේ බඳින්නේ මේ විදිහට ගමන් ගෙඩි කියලා කියන්නේ කාලේ ඈතට ගිහිල්ලා ඒකත් එකතු වෙන්නන්නේ වගේට මේකේ ගුලිය හදා ගන්න වර්තමානයේ මේ தත්ත්වේ තියෙනවා එහෙම නැත්නම් ඔන්න හොඳ වචනයක් කියනවා අනාගත කියන වචනේ කියන්නේ සත්‍යභාවයෙන් ඊළඟට මතුවෙන තත්වයෙන් එන දේ පරිත්‍යා රූපී පරිත්‍ත්වයක් හැටියට තමයි ඩිෆයින් කරන්න ඩෙෆිනිෂන් එකක් දෙන්නේ නිර්වචනය කරන්නේ එක්ක දැනට එහෙම නැත්නම් තත්ත්ව භාවින් ඊළඟට දැන් ওই පුනුත්පත්ති කියන කියනකොට ඕක අපි හිතමු කටේ ත්‍රිසිද්ධි ලෝකෙට යනවා කියලා. දැන් ත්‍රිසිද්ධි ලෝකේ මෙතන ඉඳලා 70 400ක් උඩ තියෙනවා කියලා ගත්තොත් එහෙම ජෙට් එකටත් උඩ යන එකටත් උඩ එතුමතෝට අඩි මීටර් 36000කට එහා එහා කියලා හිතුවොත් එහෙම තඩි දැන් මෙතන ඉන්නවනේ දැන් මේ පෘථිවි ගෝලයේ ඉන්නවා දැන් පෘථිවිය රවුමක් හැටියටත් නෙවෙයිනේ පේන්නේ පැතලි හැටි රුටියක් හැටියටනේ පේන්නේ. ඒතකොට හිතට මවා ගන්නවා අර බලාකුළුනුත් තව 76ක් එහා තමයි තාව 330 කියලා අපි හිතමු දැන්. දැන් සංඥාවක් එපා මේක ගන්නට මොකද පන්සලේ දෙවියෝ ඇඳලා තියෙන බලාකුළුත් එක්කනේ. අපි දෙවියන් අනිත්‍යයන් තටු දාලා අඳිනවා. අපි එහෙම අඳින්න බලාකුළු දාලා අඳිනවා පියාඹනවා කියලා බලන්න. එතකොට අපි හිතමු දැන් මම මග ඇත්තත් එක්ක නැත්තම් සක්ක දේවේන්ද්‍රත් එක්ක ඉන්න ඒ උඟද ඇසතු ගහ ළඟට යනවා කියලා හිතන්න කොණ්ඩ හිතාන ඉන්නේ දැන් කියලා තින දේව පුත්ත සංයුක්තෙන් දේවතා සංයුක්තෙන් කියනකොට මගේ හිතේ මැවෙන්නේ මොකද්ද මේ පෘථුවියේ ඉන්නවා එච්චර හිතන්නේ නැහැ නමුත් අර time and space කාලයයි අවකාශයයි දාලා මගේ මේ අත්භාවය අතෙන්ට මතු කරලා දානවා. ඕකට තින් ගති නිමිත්ත කියලා එකක් හරි අපි හදා ගන්න ඊට පස්සේ. ඒක තමයි තත්ත්ව භාවින් කිව්වේ. එතෙන්ට ගිහිල්ලා මතුවෙන தත්වේ අනාගතයේ තියෙන මරණයෙන් පස්සේ ඇති වෙන தත්වේ. තත්ත්ව භාවින් ස්වරූපින් පරිත්තං අත්තාන පඤ්ඤපින්තෝ පඤ්ඤපේති. මේ රූපී චූටි අර නියුක්ලියර් එකක් වගේ තියෙන ඒ தත්ත්වයේ තියෙන අත්භාවය අනාගතෙත් ඔක ඇති වෙනවා කියලා හිතමු කියන්ට වෙන්නේ. ওই ওই දෙකට අහුවෙලායි කියන්නේ. බුදුහාම ඒක බෙද රූපී පරිත්තං රූපී අනන්තං. අරූපී පරිත්තං අරූපී අනන්තං කියලා. ඒකට කාලයේ වශයෙන් බෙදනවා. ඒ දෙකම එක්ක එක්ක දැන් තියෙන හැටියට නැත්තම් පස්ස සිටින හැටියට අතතං වාපන සන්තං තතත්තායි උප්පකප්පෙස්සාමේති වාපනස්කුති ඔන්න තව හොඳ දෙයක් ඉතිරි වශයෙන්ම තියනවා කියලා කියන්න බැරි දෙයක් සත් අසත්‍ය දෙයක් සතයක් නෑ එතන සතේ කියලා කියන්නේ සත්‍යස් එකක් නෑ එතන තථාගත කියලා කියන්නේ ඒ අතතේ කියන බොරුවක් කියන එක අස්තිර දෙයක් කියන එක ඒක අස්තිර තත්ත්වයක් තත්ත්වයක් නැති තත්ත්වයක් තතත්තාය තත භාවයේ සඳහා සත්‍යස් කියන தત્ත්වයේ සඳහා නැත්නම් ස්ථිර පවතින දෙයක් සඳහා උපකප්පෙස්සාමීති උපකල්පනය කරනවා මේ ගැඹුරු වැඩි දාන දාර්ශනික වශයෙන් නැහැ අපි හිතමු මෙහෙම දැන් ඇත්ත වශයෙන්ම නැහැ ඒ தત્ත්වේ පංච උපාදානස්කන්ධයන්නේ තියෙන්නේ නමුත් මේ ශක්තිය අරගෙන මම මනසින් ඉමේජ් එකක් හදාගන්න තියෙන බවට අතතං වාපන සන්තම් තතත්තා උපකප්පස්ස නැති දෙයක් තියෙන தത്വයට අපි හිතමු දැන් මට අපි අපි ආයෙත් ගත්තොත් එහෙම තාවතින්සේ කියලා අර වලාකුළු උඩ ජෙට් එක යන එකට උඩ වලා සුදු වලාකුළුත් උඩ හිම වලාවෙනුත් උඩ උඩ උඩ තියෙන හැතැම්ම 6000 කට උඩට ගිහිල්ලා අපි හිතමු ගුරුත්වයත් පව කරගෙන ගිහිල්ලා බලමු ඔන්න තියෙනවා කියලා හිතලා මේ తත්වය මගේ මනසින් මම හදා ගන්නවා මේ ශරීරයට අනුරූපවම පොතේ දැකපු එකක් පන්සලේ චිත්‍රේ සාසුන් හැරි හඳපු එකක්. මේ විදිහට මැවෙන එකක් වෙන රූපයක්. දැන් බ්‍රහ්ම කියනකොට සිද්ධාර්ථ කුමාරයා පිළිගන්ත ලුම්බිනී රාහු ඇත්තගේ පින්තූරය දැකලා තියෙන එක තමයි මතක් වෙනන්නේ. ඒ වගේ එකක් නැති දෙයක් ඇති හැටි ඇතමත් මනසේ ඉමේජ් එකක් ප්‍රතිරූපයක් ප්‍රතිබිම්බයක් හදාගන්න කවුද මේ මේ මේ කතා කරන ඇත්තු මේ අහන ඇත්තු ඉන්දියාවේ නෙවෙයි බෞද්ධ Hinduන් <laughs> බෞද්ධ බ්‍රාහමණයෝ තෝක හදාගන්නවා කියලා මට හිතියා සමා බ්‍රාහමණ කියේ එක ඒක මේක මේ දැනෙන්න විතරක් කියපු වචනයක් විතරයි හොඳද එතකොට අතතං වාපන සන්තං නැති දෙයක් ඇති දෙයක් හැටියට උපකප්පස උපකල්පනය කරගන්නවා ඉමජින් කරනවා ඇසියුම් කරනවා ඉතිවා පනස්ස හොත් එයාටම තේනවා මම මේක හදා ගන්නවා කියලා. මොකද මේකේ දැන් භවතණ්හාව තියෙන හින්දා මේක යවා ගන්නත් එපාය. එහෙම නැත්නම් උච්ඡේදවාදයට ගිහිල්ලා මම දාර්ශනික විද්‍යාවෙන් ඕක ලැබ් එකේ මට මයික්‍රොස්කෝප් එකට හම්බුන්නේ නැහැ, ටෙලස්කෝප් එකට තාම හම්බුන්නේ මේ රසායන ඒ රසායනයක් ඇතුළ මේක හැදෙනවා සක්කාරි කියලා තර්කයක් හදාගෙන නැති කරන්න හදන්නේ අර උපකල්පනයත් එක්කම. හතරවෙනි එක ඒවං සන්තංකෝ ආනන්ද රූපින් පරිත්ත අත්තානුදුත්ති මේ විදිහට තියෙනකොට ආනන්ද රූපී පරිත්ත අත්තානුදුත්තිය ඒ pāli වචනේ බෙදලා ගමු ඈ රූපින් පරිත්තත්තානු දිට්ඨිය කියලා පොතේ ඇති පරිත්ත අත්තානු දිට්ඨිය ඒ අනුව ගිය දෘෂ්ටිය කියන්නේ හිතෙන්ම වාගෙන එන අවසාන වශයෙන් මේ තීරණය ගන්නවා අර භව තණ්හාවට උදව් කරන හින්දා මෙහෙම එකක් තියෙනවා කියලා දෘෂ්ටියකට වැටෙනවා අනුසේතීති ඒක අනුසේ වශයෙන්ම යාගේ ඇතුලේ තියෙනවා දැන් සංඥාවක් හැටියට ඒ සංඥාව ආව ගමන්ම නාම රූපත් එක්ක ඔක්කොම වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර පහත් එක්කම පටන් අරගෙන යනවා ඊට පස්සේ. ඉච්ඡාලං වචනාය කියන්වත් එයා එහෙම කියන්ට වෙනවා එහෙම. එහෙම කියන්න වෙනවා. එහෙම තමයි ඒකට කියන්න වෙන්නේ ආනන්ද කියලා බුදුහාම කියන්නේ. බණ බුදුහාම කොච්චර මේ ගැන ඒ ඒ උන්වහන්සේට අවබෝධය තියෙනවා ඒ නිසා තමයි මේක විභජ්‍යවාදයක් වෙන්නේ බුදුහාමක බෙදලා පෙන්නම් මෙහෙම වෙන්නේ කියලා. ඒ නිසා අර සීල සූත්‍රයේ තියෙන හැටියට දකින්න එක තමයි දැකීමෙට එන්නේ. විපස්සනාව කිව්වේ ඒක. එයාගේ සිතේ අනුසේ වශයෙන් ඊට ඒ පස්සේ ඒක තියෙනවා. එයා රූපී තත්ති. රූපී පරිත්ත තත්ති. රූපී අනන්ත තත්ති. අත්ය හදා ගන්නවා රූපී මැවෙන රූපයක් ඉමේජ් එකක් හේවනල්ලක් හැටියට මැවෙනවා තත්‍රානන්දයෝ සෝ රූපින් අනන්තං අත්තානම් පඤ්ඤපෙන්තු පඤ්ඤපේති මෙන්න මේ විදිහට හතර විදිහට අර විදිහටම ඒතරීවා සෝ රූපින් අනන්තං අත්තානම් පඤ්ඤපෙන්තු පඤ්ඤ රූපී තත්වයක් තියෙනවා පරිත්ත නැහැ අනන්තයි limitless මේක කාටවත් සිංගල යන්න තරක් හදලා නැහැ බුදුහාම මේ දිට්ටි ජාලයට අහු වෙලා ඉන්නේ. මෝරු අහු වුණා තල්ම මේ පුංචිම පුංචිම අමීබා දෘෂ්ටිවාදී අපෝමකට අහු වෙලා ඉන්නේ. තරම් මේක හොඳ බුදුහාම බ්‍රහ්මනෙත් එකක් ඒකේ බ්‍රහ්ම ජාලයක් ඇති කිව්වේ ඒක. ඒ බුදුහාමුදුරන්ගේ දැලට ඒ ඉන්ටර්නෙට් එකක් ඒ රූපී අනන්තවත් බවක් තමයි කියන්නේ වර්ත දැන් මේ වෙලාවේ ඒක තියෙනවා මේ තත්ත්වෙ දැන් පවතිනකොට මේ පුටු විවාදිනකොට මේ ශක්ති සමුදාය වැඩ කරන්නේ ඒ තුල තමා කියලා ඒක යුනිවර්සල් කියලා එක්ක හදා ගන්නවා අන්කන්ඩිෂනල් කියලා අපි වචන දාලා හදාගන්න. අද්වෛතවාදයෙන් සීල සමාධි ප්‍රඥා නැතුව ගිය ඇත්තු දාර්ශනික වශයෙන් එනකොට ඒ ඇත්තන්ට ඒක හතේ කියන්න පුළුවන් ඊට පස්සේ. තත්ත්වභාවයෙන් එහෙම නැත්නම් අනාගතේ මේ අනන්ත අත්ත්වභ අනන්ත වූ නොනැසෙන ඒ தત્ත්වයේ අනාගතේ පවතින්න හදාගන්න තේ විදියට. තාවතිංශයට යවන්නේ අනන්ත තත්ත්වය. අකනිතා වගේ තත්ත්වයකට යන අනාගාමී වෙනකොට නමුත් මට පුළුවන් මවම අනාගාමී කළා මගේ ආත්මෙ තෙන්ට ගෙනියන්න තරම් හිතන්න පුළුවන්. ඒ තරම් දක්ෂෝ හිතන්න, ඉමේජ් හදන්න. අකනිතාවට යන්නේ අනාගාමී නමුත් මට දැන් මම අනාගාමී හිතෙන්ම අනාගාමී කළා එතෙන්ට ආව ගන්න පුළුවන්. ඒ තරම් මේ හිත අර මගේ ගෞරවනීය ගුරුව බවතෙක් කිය මගේ නෙවෙයි කියන එයා කියන ලස්සන වචන එයා හැම වචන පාචන චිත්තයල අනු දෙනවා කියලා. එයා කියන වචන. ඒ වගේ අමුමම පුතු ජන තත්වයේ ඉඳලා අකනිතාවට ගිනියන් හදා ගන්නත් පුළුවන්. ඒ තරම් හිතන්න පුළුවන් චිත්තයට. තරම් ට්‍රික්ස් එනවා. තුන්වෙනි කාරණේ අතතං වාපන සන්තං තතත්තා විපකප්පේසාමි තිතිවා පනසෝති. අර අනන්ත తත්වය නැති తත්වය නමුත් ඇති తත්වයක් බවට මන් නිර්මාණය හදා ගන්නවා. අර ද නවකතා ලියනකොට හදා ගන්න මේ විදිහට. නවකතාවක් ලියනකොට අපිට පුළුවන් මේ චරිතයක් හදන්න නපුරුම නපුරු විදිහට ඒකිට පස්සේ මම එයා නපුරු එක්කෙනානකට බයයි හොඳ එක්කෙනානකට කැමැති නපුරු එක්කෙනා දැන් කතන්දරේ අපි මේ කම්පියුටර් ලිව්වා විතරයි. එහෙම එකක් පොහෙවත් නැහැ. නමුත් ඒ ඒ විදිහට ඉතින් මවාගියත් එකට මං අඬනවා ඊට පස්සේ. මං ඇලුම් කරනවා. මං වෛර කරනවා මේ විදිහට. අතතං වාපන සන්තන් තතත්තාය උපකප්පේ සාමිතිවා පනසෝති. එහෙම නැත්නම් එයා මෙහෙම කරනවා කියලා ඇති හිතන්න පුළුවන්. ඉමේජ් ඉමේජිනේෂන් එකක් හදන්න. සංකල්ප ලෝකයක්. හතරවෙනි කේවන් සන්තංකෝ ආනන්ද රූපින් අනන්තානුවත් අනන්ත අත්තානු දිට්ඨි අනුසේදිච්ච සංවචනායි. ওই தත්ත්වයෙන් හින්දා යාට ඒ රූපී අනන්ත අත්තානු දිට්ඨියේ අනුසේ වශයෙන් පළපදියම් වෙලා තියෙනවා කියලා කියන්න වටිනවා. එතකොට ඔය කරුණු හතර ගැන රූපී පරිත්ත රූපී එහෙම නැත්නම් අනන්ත රූපී ওই தත්ත්වයට අනාගතයේට පවතිනවා වර්තමානයේත් පවතිනවා தත්ත්වය කියලා හිතෙනවා නිත්‍ය වශයෙන් යමක් තියෙනවා කියලා එහෙම නැත්නම් මේක නාම රූප පවතිනවා කියලා. දර නිසා ගින්දර තියෙනවා ගින්දර නිසා දර තියෙනවා විඥාන නාම රූප එකතු වෙවි යනවා. කියන එක තේරෙන්න ඕනේ. චරේ බුදුහාම කියන්නේ. පච්චුප්පන්න කියන්නේ ඒකයි தත්ත්වය විතරයි තියෙන්නේ. අනිත් සියල්ල හිතෙන්මවා ගන්න தත්ත්වයක්. ඒ කියන්නේ උපාදාන தත්ත්වය ඒක යමක් නිර්මාණය කරනවා. උපාදානය කියන්නේ ක්‍රියා පසුගිය සතියේත් අපි කියන උපාදානය කියන්නේ ක්‍රියාවලියක්. උපාදානේ නාමයකුත් වෙනවා හැබැයි. ඒ කියන්නේ දර සහ පිච්චිල්ල අතර තියෙනවා වගේ. ඒ දෙකේ සම්බන්ධය වගේ. නාම රූප විඥාන විඥාන නාම නාම රූපච්ච විඥාන විඥාන පච්ච නාම රූප විඥාන වෙන ගුලියක් නෙවෙයි නාම රූප පත්‍යා විඥාන විඥාන පත්‍යා නාම රූපා එක් දැනට තියෙනවා නැත්තම් පස්සෙත් තියෙන මේකයි කියලා හිතා ගන්න. ඒ ඒ කියන හිතන්ට නැතුව අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ බලන්න. තුවාලයක් කුරුලෑවක් කුරුලෑවක් දැන් පුංචි දැක් කැපිලා අත අතේ කැපිලා ගියාම එතන වන වෙලා නරක බෙහෙත් නැතුව ගිය තැනක් හැටියට ඒ වගේ බෙඩ් සෝස් හැදිලා දකින්න දාන්න ඒ වගේ தත්ත්වය. ඒ වගේ தත්ත්වයකින් දකින්න ඕන වින්ද නිසා සංඥා විශේෂයෙන් රූපේ නම් දකින්නවා බොහෝ විට. විඥානයේ සහ සංඥාව වින්දනයේ සංඥාව විඥානත් ඒ தත්ත්වෙම දකින්න ඕන. කුරුලෑවක් ඇටින් මම තේරුම් යන්න කියන්නේ. අත කැපිච්ච තැනක බෙඩ් සෝස් එකක් හැටියට. පිළිකායි වම දැකලා නැතුව ඇති සමහර දකින්නත් ඇති ඔය යම් තැන්වල තියෙනවා දැන් ඒව බැන්ඩේජ් දාලා වහලා හින්ද පේන්නේ පණුව ගහපු තැනක් හිට දකින්න සංඥාව කුණු වෙලා පණුව ගහපු තැන හැට දකින්න සංඥාව ඒක සංඥාව ඒ විදිහට දකින්න කියලා කියන්නේ වින්දනයත් කුණු වෙලා පණුව ගහපු තැනක් හැටියට දකින්න කවර වින්දනයක් ආවද මේක ඊට පස්සේ ඊට පස්සේ තවත් එනවද බුදුහාම කියන්නට. ඒ ගැන අපි සාකච්ඡා කරන සාකච්ඡා කරමු. ඒක ගැන හිතන්න ඕන තත්වයක් දාර්ශනික වශයෙන්මත් නෙවෙයි දාර්ශනික පර්වත නොවී ඉඳිමු අපි. සම්මා සම්බුදු සරණයි. ඒ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ අසිරිමත් මෙයා කතා කරනකොට තේරෙන කොච්චර කොච්චර කොච්චර පරිභාවිත ප්‍රඥාවක් තිබුණාද කියන එක. ඒ සිද්ධාර්ථයන් වහන්සේට ගේ දෙපා අමුලට নমස්කාර ප්‍රණිපාතේ වේවා. බුදු සරණයි. සාදු සාදු තුරන් සරණයි බොහොම පින් සත්‍යදතුමාට ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට පැහැදිලි කරලා දුන්නට ඉතාම ගැඹුරු කොටසක් පැහැදිලි කරලා දුන්නේ මම පළමුවෙන්ම මේ ගැන ප්‍රශ්නයක් හෝ නම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ කිසියම් කෙනෙකුට අවස්ථාව දෙනවා. උත්සාහයක් ගත්ත අපිට මේක තේරුම් කරලා දෙන්න අපි කොච්චර දුරට තේරුම් ගත්තද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඒකමයි මේ ප්‍රශ්නයක් අහන්නේ පස්සේ වෙන මෙතනදී තේරෙන දෙයක් තමයි මේ විශේෂයෙන්ම රූපී රූපී කියන වචන දෙක ආපු ගමන් අපේ හිත යන්නේ රූපී ධ්‍යාන රූපී ධ්‍යාන සම්බන්ධයෙන්. ඒකට හිතනවා මේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ පරිසරය විච කාලෙත් විශේෂයෙන්ම බොහෝ සාස්තුණු නැත්නම් ගුරුවරු සියමේ රූපිය රූපී ධාන ගුරු කරපේ වගේම අනිත් ත්‍රිසත ගන්නවා. පැත්තෙන් ඒකටත් සම්බන්ධයක් තියනවාද කියලාත් මම අහන්න කැමතියි. ඒ වගේම දැන් මේ තවත් තැන්වලදී අපි ගත්තොත් එහෙම අනාථ පින්ඩික සිටුමාත් අවසාන ඒ සමාජයේ අවසාන කාලයේදී මහා සාරිපුත් ස්වාමීන් වහන්සේ වැටලා කිව්වේ මතකයි කොහමද දිව්‍ය ලෝකයේ සිත පිහිටුවා ගන්න කියන වගේ අර්ථයකින් දැන් කරපු තැන් ගැන මම අහලා තියෙනවා. හරියටම කියන්න බෑ මොන සූත්‍රයද මම ඒක කතා කරන්නේ කියලා. ඒ වගේ තැනක ඒ වගේ උපදේශක් ලබන කොටත් අපිට නිකන් බාහිරව පේනවා යම් විදිහක මේ මේ විදිහට මේ අනුවාදයක් නැත්නම් ඔය ආත්ම දෘෂ්ටියක් වගේ දෙයක් පිළිබඳව දෙයක් කරන්නේ කියලා අපි හේතු කළ පැත්තෙන් නොසිතුවොත් ඒ වගේ තැන් අපි කොහොමද පහදාගන්නේ මේකත් එක්ක බලනකොට කියන ප්‍රශ්නය තියෙනවා ඒ වගේම මේ රූපී අරූපී ධ්‍යාන සම්බන්ධිනොත් මේකට යම් කිසි සම්බන්ධයක් තියනවද කියන එකත් දැනගන්න කැමතියි. මේ වගේ දෘෂ්ටියක් ඇති වෙන්න يعني හේතුඵල නොදැන කරන අභ්‍යාසවලදී මේ වගේ දෘෂ්ටියකට වැටෙන්න ඉඩ තියෙනවද කියන එකත් දැනගන්න කැමතියි. සත්‍ය දෙතුමනේ ඔබතුමාට යොමු වෙනවා මේ ගැන පොඩ්ඩක් උදව්වක් කරන්න කියලා තිරුවන් සරණයි. ඔව් ඒක ඒ සාරිපුත්ත යන් වහන්සේ කත්තාගේ ධනංජානි බ්‍රාහ්මණයට එයා බ්‍රාහ්මණේ කියා මිත්තා පැත්තෙන් ගිල බ්‍රහ්ම ලෝකෙට පිහිටේවා බුදුහාමරවයි කියලා බුදු ඇසින් වහන්න බෑ. තින් බුදුහාතුරාණ සාරිපුත්තන් වහන්සේ කියප මේ ඒ ඇත්ත බ්‍රහ්ම ලෝකයට කැමති නිසා මිත්‍යෙක් වෙන්න ඇති තින්නේ හිත පිටේවයි කියලා. ශූන්‍යතාව වගේ තත්ත්වයකට යන්න බෑ. සාරිපුත්තන් වහන්සේ සුදත් සිටුතුමාට අනාථ පින්ඩික සිටුතුමාට අර සලායතන එත කාලේ කෙරෙන්නගෙන එකයි කිව්වේ. හරි. ඒක කිව්වා ඒකේ ගැඹුරු දහම් අපෙන් ගිහි ඇත්තන්ගෙන් ගැඹුරු දහම් අයින් කරන්න දෙපා ඇත්තන්ට කියලා දෙන්න කියලා දෙන්න දැන අවබෝධ කරන්න පුළුවන් ඇත්තින්නයි කියලා. දැන් මම ඔබතුමාගේ මේ ප්‍රශ්නේ අහපු ඒ පරිසරය ගැන නම් මට තේරුමක් නැහැ. ඇයි රූපී ඥාන සහ පුනබ්භව අබිනිබ්බත්තිය රූපී තත්වයකට දාගත්තේ කියලා. ඒ වචනෙට ගලප ගන්න එපා රූපී කියනකොට එතන රූපය සහිත කියන එකක් තියෙනවා. රූප ලෝකේ ඉන්නවා කියන්නේ. කාම ලෝකේ නෙවෙයි. ඒක වෙනම தত্ত্বයක්. දැන් අත්තේ රූපී හැටියට හදාගත්තාම එයා හිතෙන් මවා ගන්න උපකල්පනයක් විතරයි ඒක. ඒත් අර ඒ ඔය කියන தത്വෙදි වෙන්නේ සංඛාරපච්ච විඥානං කියන එක ඇති වෙන්නේ. සංඛාර නිසා විඥාන ස්වરૂපයක් විඥාන පත්‍යා නාම රූපය තියෙන තත්ත්වයක් තියෙනවා. එතන තියෙන්නේ ඒකයි. අර ගින්දර ගින්දර ඇති කරන ගින්දර නිසා දර ටික පිච්චෙනවා වගේ මේ දෙක එකතු වෙලා පිච්චෙනවා වගේ මේක යන්නේ. දැන් මේ රූපී කියන වචනය රූප බ්‍රහ්මලෝ ඒ தത്വයට දාගන්න එතන තියෙනකොට වෙන්නේ එතන තියෙන කාම ලෝක සියෙන් තොරයි කියන එක. අර රූප සංඥා මේ නානත්ත් සංඥා නැති කරගත්තහමනේ ඒකත්ත් සංඥාවෙන් ඒකෙන්නේ. ඒකත්ත් සංඥා. එතන කාම ලෝකේ නෙවෙයි කියන එක තමයි එතෙන්දී. දැන් මෙතන කියනකොට එන්නේ එයා මේ මොනවා ලෝකේ මේ පැවැත්ම තුල ස්ථිර යමක් තියෙන්න ඕනමයි යන්න නම් මේ හුඟක් වෙලාට මේක එන්නේ භව තණ්හාවත් එක්ක වෙන්නේ ඒක නිසා අපි හිතමු දැන් කවුරුන්ගේ ධර්මය ගැන කතා කරන නමුත් ඒවා කතා කරන්න ආයතයකුත් තියෙන මනුෂ්‍යයන් හැටියට මනුෂ්‍ය ඉතිහාසයේ කවුරුන්ව පහළ අදහස ප්‍රකාශ කරා නම් එයා ඇන්ගල්ස් වෙන්න පුළුවන් මාක්ස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සල්මාන් රුස්ටි වෙන්න පුළුවන් එහෙම නැත්නම් ෂේක්ස්පියර් වෙන්න පුළුවන් එහෙම නැත්නම් බුද්ධ ഘോഷ වෙන්න පුළුවන් නාගාර්ජුන වෙන්න පුළුවන් කුමාරතුංග මොණිදාස වෙන්න පුළුවන් ඕන කෙනෙක් කියන එක කතා කරන්න අයිතියක් තියෙනවා. ඒ අයිතිය මත පමණයි මේ කතා කරන්නේ. ආගමික දෘෂ්ටියෙන් නෙවෙයි. අපි හිතමු ඕනම දැන් තියෙන ඕනම දර්ශනයක මරණයෙන් පස්සේ කවුරුත් ඉන්ටර්නෙට් හද කවුරුත් පුනරුත්පත්ති පිළිගන්නවා. Hinduන් සහ බෞද්ධයන් Hinduන් වැඩිපුරම ගැන කතා කරන්නේ බෞද්ධයන් මේ පුනරුත්පත්ති කතා කරනවා. යලි ඉපදීම ගැන කතා කරනවා. අනිත් ඒ නිත්‍ය தත්වයකට නැත්නම් ඒ ඒක එක්කෝ වර්ග தත්වයකට ගෙනියනවා එහෙම නැත්නම් අපා තත්වයකට ගින්න. ඒ කියන්නේ එතනදී එක සැරයක් හරි පුනර්භවයක් තියාගන්න. පුනර්භව කියන්නේ යලි පෞදෙන තත්වයක්. රිබිකමින් එකක් තියෙනවා. නැත්නම් රීබර්ත් එකක් හදාගන්න. එතකොට සමහර දස් ලෝකේ 15 ඇත්තෝ කිව්වා මේක තියෙනවා නිත්‍ය තත්වයක් තියෙනවා ඒක මේ එය කවුරුන් හෝ විසින් මේක හදලා දුන්නා එයා කියපු ක්‍රමයට හිටියාම එයා මෙහෙම මෙහෙම තත්වයක් තියෙන මෙහෙම මෙහෙම තත්වයක් තියෙන ස්වර්ග ලෝකයකට යනවා ඒ තාත්තෙන් ඒක. එතකොට ඒ එහෙම කෙනෙක් අපි හිතමු අපි ඔක්කොම බෞද්ධ නොවි අපි හිතමු බලන්න. අපි ආදරෙන් පිළිගන්නේ වෙන වෙන ආගමික ශාස්ත්‍රවරයෙක්. පුනුත්පත්ති පිළිගන්නේ අපි හිතුව අපි ඒ ඒ අත්තු කියන ආගම මධ්‍යස්ථාන කරනවා ඒ කට්ටියගේ ඒ යාඥාවල් පුද පූජාවල් ඒ ස්තෝත්‍රයන් හරි කියලා ඒ වන්දනාමාන කරගෙන ඉන්නවා කියලා අපි හිතමු අපි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ දන්නේ නැහැ කවුද කියලා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ප්‍රතිමා වන්දනාව කරන කට්ටියගේ කෙනෙක් කියලා අයින් කරනවා අපි පිළිපෙහෙමින් අපි එහෙමින් ඉන්නේ හොඳද දැන් එතකොට මේ මනසෙන් මතුවෙනවනේ සංඥාවක් ඔන්න ඔකද සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ කවුරුකවත් මතක් කරා සංඥාවක් හදාගන්න සංඥාව වින්දනයකට හසුරුව හදා ගන්න සුඛ වින්දනේ දැන් බුදුහාම එකට එනවා ඊළඟට කියන්නේ සුඛ තත්ත්වය ඒකට එන්නේ කොහොමද කියන්නේ අපි උද්ද අපි අපි දැන් මේ විනාඩියේදී බෞද්ධ නෙවෙයි කොහොමදවත් තේරවාද බෞද්ධ නෙවෙයි හොඳද නැතු අපි හිතනවා එතකොට මම ඒ ස්වර්ගයට යන්නේ ඒ ඒ යාඥා නිසා ඒ අනුකම්පාව නිසා මම යන්නේ මම යන්න හදාගන්නේ කොහොම තත්ත්වයක් මම දැන් තියෙන ඇඟත් එකම එකක් නේ හදාගන්නේ ඒක රූපවත් කරලා තියෙන්නේ ඒ තියෙන දැන් තියෙන සංඥා වේදනාවල් වලට අනුව තමයි එකක් හදාගන්නේ වැඩි අරවා මෙයා දන්නේ නැහැ මට වුණෙත් මේ මේ தත්ත්වය එතන ගිහිල්ලා මගේ ආච්චි අම්මලා මැරිලා ගියලා ඉන්නවා එතෙන්ට ගිහිල්ලා රතු ඇතුව හරි රතු නැතුව හරි ඉන්න එහෙමයි හදාගන්න එතන සෙක්සිස්ම හදාගෙනත් ඉන්න සමහර ඇතු සමහර ඇතු කියන හැම ආග දැන් පවතිනසේ දිව්‍යංගනාවන් 1000ක් දිව්‍යංගනාවන් සැටින්නයි. ඔයගේ අනිත් පැත්තවම තමයි කියන්නේ. දිව්‍යංගනා එක්කෙනෙකුට දිව්‍ය පුරුෂයන් 1000ක් එක්ක ඉන්නවා කියලා කියන්නේ කවුරුත්. එතකොට මගේ හිතේ මැවෙන්නේ මොකද්ද? මේ අබෞද්ධ බෞද්ධ නොවූ මගේ හිතේ මැවෙන්නේ මොකද්ද? රූපී අනන්ත එකක් මැවෙන්න හේතුවක් නෑ. අනන්තකෙ මැවෙන්නේ දාර්ශනික වශයෙන් භාවනා කළ දියුණුවෙච්ච කෙනෙකුට. එයාට ඕනේ ඩොමිනේට් කරන්න උනහම මේක වෙන්නේ. එයාට ඕනේ මහා බ්‍රහ්ම වගේ තත්වයකට යන්න. ඒක තමයි අනන්ත වෙන්නලා ඉන්නේ ඒකට. නැත්තම් සාමාන්‍ය මිල් ඔෆ් ද මෑන් කෙනෙකුට පුදු ජනෙකුට හිතෙන්නේ මේ තියෙන தත්ත්වය මගේ ආච්චි අම්මත් නැල ගියා අම්මත් නැන්නා මගේ නෝන මහත්තයත් මහත්තයත් නැන්නා මං එතෙන්ට යන්න ඕන. කියලා මං හදාගන්නේ පරිත්ත රූපියත් අදිත්‍ය. අර ආධ්‍යාත්මික මාර්ගයේදී පංච වෙච්ච නීවරණ නැති කරලා ඇති කරගන්න தත්ත්වෙ නෙවෙයි මේ. පංච නීවරණ ගුලි කරගෙන පංච නීවරණයෙන් පොහොර දාලා පංච නීවරණය කියන විටමින් එක දාලා ඇති කරගන්න එකක් තමයි මෙතෙන්දි වෙන්නේ. අනන්තත්වය යනකොට වෙන්නේ අරූපී අනන්ත වෙනකොට විශේෂයෙන් ගාක් වෙලාවට භාවනා කරපැත්තන්ට ඇති වෙන දෙයක්. අපි ඒක ඉගෙන ගත්ත බ්‍රහ්මජාල සූත්‍රයේදී. බුදුහාර කාටවත් ලූප් හෝල් එකක් තියලා නැහැ මේකෙන් පැනිලා යන්න. අපි ආයෙත් බෞද්ධයමු. ආයෙත් බෞද්ධ. අන්න ඒ தත්ත්වය අපේ මනසේ තියෙනවා කියන එක දැනගන්න ඕන. ඒ රූපී தත්ත්වය එකයි. ඒ රූපී වචනයේට පැටලෙන්න එපා මේක පංච නීවරණ සහිත රූපී தත්ත්වයක් අත්දිත් වෙනකොට අර කියන්නේ පංච නීවරණ රහිත නානත්ත් සංඥා අමනසිකා එන தত্ত্বය. මොකද පුබ්බේව සෝමනස දෝමනසානං අත්ථංගම. සෝමනස දොම්නස නැති தত্ত্বයක් එනකොට තමයි ඒකෙ මෙතෙන්දි සොම්නසක් තියෙනවා. දොම්නසකුත් තියෙන මේ ඉන්න தත්ත්වය හොඳ නැති හින්දා ඒකින්ද අත්ත අත්‍යක් හදාගන්න සොම්නස් බහුලව ඉන්න. ඒකේ මේ වෙනස තේරුම් ගන්න. ඒ වෙනස තේරුම් ගත්තාම හරියට එන්නේ. අරක ආධ්‍යාත්මික මාර්ගයේ පිබිදෙල්ලක් මේක මායාවේ මැවිල්ලක් අත්වාදී ඒකයි බුදුහාම කියන්නේ දෙටි ගෙන ගන්න එක හොඳයි හොඳයි කල්පනාකාරීත්වය සම්මා සම්බුදු සන්න අපටත් ඇහෙන්න බණ කියන ප්‍රශ්න මහන්න බුදු සන්න බුදු සන්න බොම්පින් පත්තිදෙන තෙරුවන් සරණයි තෙරුවන් සරණයි බොම්පින් තවත් කාට හරි අදහසක් හෝ පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් කතා කරන්න අවස්ථාව තියෙනවා. මම එහෙමනම් ගෞරවයෙන් ආරාධනා කරනවා චිත්‍රා රාජපක්ෂ මහත්මියට අපත් සමග ඔබගේ අදහස් බෙදා ගන්න කියලා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි සත්‍යජිතුමා ඇතුළු කල්යනා මිත්‍ර හැම දෙනාටම මම හිතන්නේ අපිට කතා කරනවට වැඩිය කතා නොකර මේ දේ ගැන තමා ඇත්තටම හැමදාම කියන විදිහට තමා තුළින්ම මේක දැක ගැනීම උත්සාහයක යෙදෙන්න ඕන කියන එක තමයි හිතට ආවේ. මොකද සත්‍යීතමා අපිට කියලා කීප සැරයක් කියපු දේවල් හැම වෙලාවෙම නැවත නැවත මතුවේ වෙනවා ආධ්‍යාත්මික පිබිදෙල්ල ළඟට බැලුමක් බැලුමක් දෙපෙළ මලක් පිළිතිල්ල පළමු පිළිතිල්ල ආදි වශයෙන් එතුමා වචන නොයෙකුත් නොයෙකුත් විදියට හර්ෂරවමින් යම්කිසි කරුණක් අපිට ඒත්තු ගන්නන්න උත්සාහයක යෙදුණා කියන තැනකයි මනස තියෙන්නේ. මොකද තථාගත ධර්මය තේරුම් ගැනීමේදී මේ මේ සියල්ලම අපිට සංස්කාර එහෙම නැත්නම් මේව මේ වචන ගොඩක් පමණක් සහ වචන සමග pore බැදිල්ලකින් තේරුම් ගැනීමට ගන්න උත්සාහයක් වෙන්න ඉඩ තියෙනවා මොකද හුඟක් මේකට හේතු වෙන්නේ මේ වෙන කිසිම දෙයක් නෙමෙයි කියලා හිතෙන්නේ මේ අත්ත වාදය එහෙම නැත්නම් ඇත තමන් ඇත කියලා එකත් තීරණය නිසාමයි කියලා තමයි තේරුම් අරගෙන තියෙන්නේ. කොයි දේ කිව්වත් අපිට නෑ ඔය කිව්වට මෙහෙමයි කියලා කියලා. ඒ වගේම තව කොතන හරි ඇහුනොත් අපිට මේ භවයෙන් භවය එහෙම නැත්නම් මෙහෙම හිටපු මමක් ඉන්නවා යන මමක් ඉන්නෝ තැනකට දැනට පවතින මමක් ඉන්නවා කියලා එතකොට අපි කල්පනා කරනවා මේ හිටපු මමක් ඉඳලා තියෙනවානේ ආයෙත් ආපස්සට යනවා. ඒ ඒ ඒ ආපස්සට යෑම ඇත්තටම සිදු වෙන්න හේතු වෙන්නේ අර එතුමා කියපු අඩම වශයෙන් මේ පළමු පිළිදිල්ලවත් යම්කිසි මනසක ඇති නොවුනොත් කියන එක තමයි තේරුම් අරගෙන තියෙන්නේ. මොකද තථාගත ධර්මය දැක්වීමේදී ඒක අතක්කවචරය කියන වචනය. ඒ වචනයට හරියම ආදරය කරනවා. මේක තර්කයෙන් දැකගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ යථාභූත తত্ত্বය දැකීම. එහෙම නැත්නම් මේ යථාභූත తত্ত্বය වචන ඒ හරියටම තවත් වචන වලින් වචන කියන්නේ උත්සාහ කරන්නේ. අපි ඒක අත්දැකීම ආ මේක නේද ආහා කියලා ඒ හිතෙන සිතිවිල්ලක් සමග එහෙම නැත්නම් නොයෙකුත් වචන වලින් කියන මෙවැනි தත්ත්වයක් යම්කිසි මනසක ඇති වුනහම බයට පට්ටාන ඥානයක් එනවා ආදී වශයෙන් මේ ආදී වශයෙන් නොයෙක් තැන්වල සඳහන් වෙනවා ඉතින් එවැනි තිබීමක් ඇති වුණු මනසකට මේ කියන දේවල් දරා ගන්න පුළුවන් වෙනවා එහෙම නැති වුණාම මට හිතෙන විදිහට මේ දේවල් එක අපි ගැටි ගැටි සංකල්පමීය සටනක් මනස තුල යන්න ඉඩ තියෙනවා. තථාගතයන් වහන්සේගේ ඥාණයට සම කරන්න පුළුවන් ඥානයක් අපි දන්නේ. උන්වහන්සේ හැම දෙයක්ම අපේ ගෞරවනීය වික්ුණ ඥානানন্দ ස්වාමීන් වහන්සේ හැම වෙලාවකම කියන දේ තමයි ඕනෑම දෙයක් මනසට අරමුණු වෙනකොට තදපි පස්ස පච්චය තදපි පස්ස පච්චය කියලා උන්වහන්සේ ඒක දෙතුන් වරක් මුමුණනවා. ඉතින් ඒ අපිට ඇත්තටම හිතන්න හොඳ දේවල් ඒවා. යම් කිසි විදියකින් මේ අපි ඕනම දෙයක් එතන සබ්බේ ධම්මා එකක් දෙකක් නෙමෙයි ප්‍රතිතුමා අපට අවබෝධය ලැබෙන විදිහට බොහෝම කරුණාවෙන් කර්ම ඉදිරිපත් කළා ඒ හැම දෙයක්ම දකින්නකොට මේ වගේ අර දාර්ශනිකත්වයට යන්නේ නැතුව බොහෝම පොඩි ළමෙක් වගේ මේ කියන දේ අපිට වැටහෙනවද කියන තේරුම ගන්න පුළුවන් ඒ ඒ මොකද මේ දේවල් සත්‍ය දැකපු අවුරුදු 7 ළමයි ඉඳලා තියෙනවා. ඉතින් එහෙම කෙනෙකුට කැමති නෑ සමහර කෙනා ආ ඒගොල්ලන් මේ ගිය ආත්මවල ඉඳලා මෙහෙම පුරුදු කරන්නේ වෙන්නේ නැති. අපි එහෙම හිතමුකෝ. නමුත් මේ මොහොතේ තථාගතයන් වහන්සේ කියනවා මේ මොහොතේ ඒ ඒ එන එන අරමුණු ඒ දේවල් විදර්ශනාවට ලක් කිරීමෙන්ම තමයි මේ අවබෝධය කෙනෙකුට ඇති වෙන්න ඉඩ තියෙන්නේ කියලා. උන්වහන්සේගේ ගාක් සූත්‍ර තියෙනවා ඒ ඒ ඊටමත් සිද්ධාතානි සූත්‍රය තමයි පොට්ටපාද සූත්‍රය. ඒ සූත්‍රයේ උන්වහන්සේ දේශනා කරලපු විදිය මේ භව తত্ত্বය අර කිරෙන් දී කිරේ දී වෙඬරු ආදී වශයෙන් හැදෙන හැටි. ඒ දේවල් විස්තර කරනකොට මේ භව తත්වය කොහෙද ඇති වෙන්නේ මේක කොහොමද මේක පටන් ගන්න. එහෙම කියන එක විදර්ශනාවට අහුවෙන්න අපිට හුඟක් ඉඩ තියෙනවා. හැබැයි ඒ අහුවෙන්නත් මම හිතනවා හුඟක් වෙලාවට අර පළමු පිළිදීම ඇති වුණු මනසකට පහසු වෙයි කියලා. ඒ වගේම ඒ රූපාවචර අරූපාවචර ආකාසානං ඡායතන විඥානං ඡායතන ආදී විශාල ලක්ෂණ වලින් කිව්වත් මේ தත්ත්වයන් දැකීම අවබෝධයෙන් දැකීමෙන් උන්වහන්සේ මොකක්ද මේ විස්තර කරලා තියෙන්නේ කියන එක අපිට අපි අත්දැකීමකින් ලබා ගන්න ඇරෙන්න වචන වලින් කොච්චර අපි සරඹ කරන්න ගියත් එකිනෙකා කියන වාගේ වැරදි පෙන්වන්න හෝ ඊට වඩා මෙහෙම හොඳයි නේද කියලාට වැඩිය ඒ දේ දැකීමේ උත්සාහයම අවශ්‍යයි කියලා හිතෙනවා. ඉතින් අවසාන වශයෙන් ලාංසේගේ වචනයක්ෙන් කියනවනම් සබ්බේ ධම්මා මනසිකාර සම්භව සබ්බේ ධම්මා ඒ වචන දෙක නැවතත් කියන්නේ වැඩිපුර කියන්නේ ඒක හොඳට හිතට වදින්න ඕන නිසාමයි කතා කරන පුද්ගලයාට සබ්බේ ධම්මා කියනකොට අතහැරෙන කිසිම දෙයක් නැහැ. මනසට අසුර ඕනෑම ආරම්භයක් ඕනෑම සංඥාවක් කියන එකයි එතන අර්ථය වශයෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඊට වඩා වෙනස් තත්ත්වයක් වෙනස් තේරුමක් තෝ ඊට ආකාරයක් තියෙනවා නම් පළවෙනි වෙලාවේ පැහැදිලි කිරීම කරන්න කියලා ඉල්ලනවා. ඒ නිසා මේ සියල්ලේම යථා භව ඇත්ත දැක ගැනීමටත් ඒ ඇත්ත දැක ගැනීමෙන් පත්වන විමුක්තිය. දැන් එතුමා අපිට කිව්වා මේ මේක දකින්න කියලා දැන් තම මාමත්වයේ කියන එක එහෙම නැත්නම් ආත්මය ආත්මවාදය ඕනෑම වචනකින් කිව්වොත් මොනම හෝ අනිත්‍ය ගණ්ඩතෝ රෝගතෝ මේකෙන් මොකද්ද තියෙන සිතේ කියන එක රෝගයක් දණ්ඩයක් තියෙනකොට මොකද්ද වෙන්නේ කසන්න කසන්න ඒක තව දුක් විඳිනවා එහෙම නැත්නම් ඒක ඒක කවදාවත් Tamanට හොදක් වෙන්නේ හොදක් වෙන්නේ නම් මේ යථාභූත தත්ත්වය අපි අවබෝධයෙන්ම දැකලා ඊළඟට එතනින් අපේ හිත විමුක්ත එහෙම නැත්නම් හිත මිස්සන වෙන හිත විමුක්ත කරගන්න තමයි උන්වහන්සේ අපට දේශනා කරලා තියෙන්නේ කියලා තේරුම් අරගෙන තියෙන්නේ. ඉතින් මේ සඳහා ඇත්තටම තවත් පොඩි දෙයක් හිතලා එකතු කරන්න හැම වෙලාවෙම මතක් වෙන දෙයක් තමයි අපි කතා කරන දේවල් මේ ඇතුළත් වෙනවා අපි දන්නවා උන්වහන්සේගේ ඕනෑම දේශනාවක් ඇතුළත් වෙන්න ඕන චතුරාර්ය සත්‍ය ධර්මයට. ඉතින් දුක්ඛ සත්‍ය හරියටම දැකලා තියෙනවාද කියන එක අපිට හිතන්න අවශ්‍යම දෙයක් වෙලා තියෙනවා කියලා හිතෙනවා. ඒ මොකද මේ මමත්වයේ උඩ ඉඳන් මම කියන පැදුර වලට ඉඳන් දකින්න පුළුවන් තත්ත්වයන් දෙකයි තියෙන්නේ. ඒ දෙක තමයි දුක්ඛ දුක්ඛතාවය විපරිණාම දුක්ඛතාවය කියන එක. නමුත් සංඛාර දුක්ඛතාවයේ නියම වශයෙන්ම දැක්වෙන්න නම් අපිට සත්‍ය ජීවිතමක් කියපු අර පළමු පිළිබීමවත් මනසක ඇති වෙන්න ඕන කියන එක තමයි තේරුම් ගන්න තියෙන්නේ හැම දිනකටම තේරුම් ගන්නයි තේරුම් සහය දුප්පින් චිත්‍රාමාත්මය තමයි අපිට ලැබෙන සහයෝගයට බබ ගෞරවයෙන් ආරාධනා කරනවා පත්මසිරි මහත්මයාට අප සමග සම්බන්ධ වෙලා ඔබතුමාගේ අදහස් හොමාරු කරගන්න කියලා තේරුම් සරණයි තෙරුවන් සරණයි සියලු දෙනාටම ඇතෙම අදහසක් නෙවෙයි කෘතඥතාවයේ පිරිනමන්නයි මේ අවස්ථාව උපයෝග කරගන්නේ මොකද කිව්වොත් ඇත්තෙන්ම මේ සියලු සත්‍යයන් මායාවකට ගොදුරු වෙලා තියෙනවා මායාවකට අහු වෙලා විසඤ්ඤ වෙලා වගේ ඉන්නේ ඒ කොහොමද කියලා තථාගතයන් වහන්සේගේ ඥාණයෙන් අපිට විස්තර කරලා දීලා අපි වයින් මුදව ගන්න හදලා හදන මේ උත්සාහය ඇත්තෙම මේ මේ මහා නිදාන සූත්‍රයේ තියෙන මේක මේ ත්‍රිපිටකයේ තියෙන මේ භාෂා දෙකෙන්ම සිංහල භාෂාවෙන් කියුවත් හොඳ තේරුමක් ගන්න පුළුවන් කම මට නම් ලැබුණේ නැහැ මෙතෙක්. නමුත් කෘතඥතාවය පළ කරන්නේ සත්‍ය සත්‍යජිත්තුමා ඒක තාම තාම කිට්ටු කළා හැම ආකාරයක මහත් පරිශ්‍රමයක් දැල්ලා මේ අපිට මේ කියලා දෙන්න දරන උත්සාහයෙන් අපි ලබන්නා වූ ප්‍රතිඵලය අපි ලබන්නා වූ දැනුම ඒ වෙනුවෙන් ඔබතුමාට පතන්නා වූ බෝධියකින් මේ සසර ගමන කෙලවර කරන්න ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරන්නයි මට ඕනේ කරේ. පෙරුවන් සරණයි. සාදු සාදු අපි හැමෝම ඒ ප්‍රාර්ථනාව ඉසුමුදෙනින් ප්‍රාර්ථනා කරනවා සත්‍යතුමන ඔබතුමාට අවස්ථාව තියෙනවා තවදුරටත් අපත් සමග සම්බන්ධ වෙලා තවදුරටත් මේ ගැන කියලා දෙන්න කියලා තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සත්‍ය අවබෝධි මාර්ගයේ සීත 100ක්ම පවතින්නේ කල්යාණ මිත්‍රන් නිසා කල්යාණ මිත්‍රන් වුණාට අප්‍රමාණ පිං බොහෝ කොටස් අත්තරලා අපි ඊළඟට බුදුහාමුදුරු කලින් කියන්න හැදී අපිට මේක කරන්න පුළුවන් කරන්න පුළුවන් කියන එක තේරුම් ගන්න. ඒකේ තරම්ම ළඟයි. තරම්ම ළඟයි ළඟ නිසාමයි පේන්නේ සාහිත්‍යත නොපියව දෙතිස් අපි කියන්නේ කොටස බලපුවාම කේසාව ලෝමානකා දන්තා බලාන බලාන ගියොත් කැඩිල්ලක් එනවාමයි නිසා ඒකේ අතරින් දෙපා අපි ඊළඟට බුදුහාමුදුරු දැන් අර කලින් කිව්වේ කවුරු හරි ඩිෆයින් කරන්න ඔන්න ඔය මාධ්‍ය තුල රූපී පරිත්ත එහෙම නැත්තම් රූපී අනන්ත අරූපී පරිත්ත අරූපී අනන්ත එක කාලේ වශයෙන් එක්ක දැනට නැත්නම් අනාගතයට දානවා ওই දෙකෙන්මයි ඒ දර්ශනය ගොඩ ගහගන්නේ දැන් ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා හොඳ වචන අර අත්ින්දි පාවිච්චිලේ පඤ්ඤා පෙන්තු කියලා දැන් මෙතෙන්දි සමනුපස්සමාන හිතා ගන්න. දැන් කලින් ඒකත් ඒකේ මම දර්ශනයක් හදලා දුන්නා. ඒකත් කියන්නේ මවා ගන්න එක මැවෙන්නේ එහෙමයි කියලා. මේ භවතණ්හාව නැත් කඩන්නමයි බුදුහාමගේ මේ උත්සාහය. ඒ බුදු ඇසට පෙන්න මේකේ මේ මැවිල්ල එන හැටි මවාගෙන සසර ගමන. ඒ ගමන කියනකොටමත් මැවෙන හැබැයි රූපයක්. විඳින්නේ දුකක් අර භික්ෂුව අර දැන් ওই නම සඳහන් කරපේ යත්ත කිව්වම් කාර්යකේට තේරෙන්නේ මනස මේක විඥාණයට තේරෙන්නේ යන හැටි ටාර් වලින් අහලා බලන්න ඕන කොච්චර දුක් විඳද කියලා. ගමනක් ගිහිලා වම් මං හිතනවා ඇති අන්තං ආවයි කියලා. ටාර්ගේ ටාර් වලින් අහන්න ඕන. ඒගොල්ලෝ මනෝ මැෂින් එකෙන් එන්ජින් එකෙන් අහන්න කොච්චර රත් උනාද කියලා. මට එයා කන්ඩිෂන් සපයන්න නැත්නම් හීටින් සපයන්න. ඒ தත්ත්වය තමයි සසර தත්ත්වය. ඒකට ඒ දැන් මෙතෙන්දි බුදුහාමර දේශනා කරන්න හදන්නේ මේකේ දැන් අර හිතෙන් අර කලින් හදාගත්ත මවාගත්ත පින්තූර ටික දැන් ඒ කලින් හදාගත්ත පින්තූරේ හදාගත්ත එක්ක මෙහෙම තියෙන්න ඕන මෙහෙම තියෙන්න ඕන කියලා ඉමේජ් හදාගන්න. බුදුහාඳුරු හිත තව තව මේ මල් පොකුරක් ගෙනල්ලා පූජා කරන්න. අහිත කියනකොට අද ඒකට සමහර ඇත්තන්ට. චිත්තවත ආනන්ද අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති. ඒකට ඇත්ත අනිස්සරෝ assumption කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. අතෙන්දී ඩිලිනියේට් කරන එක. මෙතෙන්දී මම දැන් මට කියන්න පුළුවන් කොහොමද මේක මට මම කොහොමද මේක රහ වෙඳින්නේ අත්තේ අත්ත රහ වෙඳින්නේ කොහොමද මට අත්ත එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් ගැටියක් වෙන්න කලින් අර හිතේ තියෙන දික්තියක් ඇටියටනේ උන්වහන්සේ කිව්වේ ඒකනේ බුදුහාරෙතෙන්දි කිව්ව මතකද එතෙන්දි කිව්වා එයාට අනිවාර්යෙන් එයාට උපකල්පනයක් තියෙනවා කියලා අතතං වාපන සන්තං තතස්ථාය උපකප්පෙස්සාමීති නැති දෙයක් ඇති තත්වයට උපකල්පනය කරනවා උපකල්පනය කියලා කියන්නේ මම දන්නේ ඒකට කොහොමද වචනේ අප්පා උපකල්පනය කියන එක දන්න ඔය තුන් පාස් කරන දවසක් වන මතක කල්පනා කරන උපකල්පනා කරන ඒකත් එක්ක හදාගෙන මම එකක් හදාගන්නවා ඒක දැන් එතෙන්දී ආයත් බුදුහාමර කියව මතකද අපි කතා කරන දැන් කතා කරේ විනාඩි 30 40කට කලින් අස්ථාරුත්තේ නානුසේති ති ඉච්ඡාලං වචනාවයි සමහර අයත් ඒ ඒ කතා කරත් අත්තාන් දිට්ඨිය නැති තත්ත්වයේ තියනවා කියලා කියන්න පුළුවන්. ඒ කියනවා කියලා කතා කරා. දැන් මෙතෙන්දි Taman ඒක රහ විඳින හැටි Taman එක්ස්පීරියන්ස් කරන හැටි කියන්න හද බලන්න හදා. මම එක කොටසක් අයින් කරා කියන එක මම කියන්නට ඕන හොඳද? සමනුපස්සමානෝ සමනුපස්සති. වේදනා වේදනං වාහි ආනන්ද අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති. වේදනාමේ අත්තා මේ තමන්ට දැනෙන බව විඥාන නෙවෙයි හොඳද මම මේ වේදනා කියන එකට අත දෙන වචනේ මට දැනෙනවානේ මේක මේ මේ මේ මේ ඉන්නවා කියලා දැනෙන්නේ ඒ වගේ වින්දනයත් එක්ක වේදනාං වාහි ආනන්ද අස්ථානං සමනුපස්සමානෝ සමනුපස්සෙත මටම ඇතුළ වහන්න වේදනාමේ අත්තා නිත්‍ය වශයෙන්ම හමත් එක්ක එන වේදනාවක් වගේ එකක්ම නෙවෙයි වෙන්න ඕන. අපි හුඟක් වෙලාට වේදනාව කියනකොට මේ හමත් එක්ක සම්බන්ධ එකක් නැත්නම් අඬනවා වගේ සම්බන්ධ දෙයක් ඉමෝෂනල් විතරයි යන්නේ. එහෙමවත් නෙවෙයි. මේ වේදනාවේ පුළුවන්කාරකම තමයි නැත්නම් අත්යේ පුළුවන්කාරකම තමයි වින්දනය කියලා හිතාගන්න. වේදනං වාහි ආනන්ද අත්තානං සමනුපස්සමාන නොසමනුපස්සති වේදනාමේ අත්තාති. ඒකේ විදිහ තව විදිහකට කියනවා සමහරට හිතනවා මෙහෙම මේ බුදුහාම ආනන්දහන්ට කියන්නේ හොඳද? ආනන්ද සමහරට දන්නේ නැති වෙන්න පුළුවන් නමුත් කවුරු හිතුවත් මේ ක්‍රමෙන් තමයි හිතන්න වෙන්නේ. නැහේව කෝ මේ වේදනා අත්තා අපපටි සංවේදනෝ මේ අත්තා මන් දැන් බින්දින මේ බින්දන தත්ත්වේ නෙවෙයි නিত্য පදාර්ථය අපටිසංවේදනෝ මේ අත්තා මගේ මේ නিত্য පදාර්ථය අපටිසංවේදී ඔය දැන් ඉන්නේ non dual ඉස්ලා අද්වෛතවාදී ගෝක්ලාට ඒකට කියන යුනිවර්සල් ලව් එකක් යුනිවර්සල් කොන්ෂස්නස් එකක් indefinable කියනවා තව වර්ගී කියන unconditional තත්ත්වයක් කියලා කියනවා. ඒක නිබ්බා නිරෝධය ගැන කියනකොට වගේ හොඳයි. නමුත් සංඥාවක් එක්ක එනවනම් මේක තව තැනකට යවා ගන්න ඕන unconditional තත්ත්වයකට නිත්‍ය පදාර්ථයකට අනන්ත වූ තත්ත්වයකට යවා ගන්න ඕනේ කියලා හිතනවනම් ඉතින් තම වැරද්දෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ අගේට අගේට අගේට දේශනා කළ දෙයක්. එතෝට නැහැවකෝ මේ වේදනා අත්තා වේදනාව මගේ ආත්මේ නෙවෙයි අපරිසංවේදනම මේ අත්තා. මගේ අත්තේට කිසිම සංවේදී බවක් නැහැ කියලා කියන එක එහෙම කියනවා. තුන්වෙනි විදිහට නැහැවකෝ මේ වේදනා අත්තා මට දැනෙන මේ වින්දන తත්වයේ නිත්‍ය පදාර්ථය නෙවෙයි. නැත්තම් මේ නිත්‍ය පදාර්ථ වින්දනයත් එක්ක සම්බන්ධ නැහැ. නෝපි අපපටි සංවේදනය. ඒක අපපටි සංවේදීත් නෙවෙයි. අසංවේදී තත්වයකුත් නෙවෙයි. අත්තාමේ වේදියේදී මගේ ආත්මයේ වින්දනය සිදු කරමින් තියෙන ආත්මේ විසින් තමයි මේ වින්දන தত্ত্ব ඇති කරන්නේ. ඔන්න මතක තියන්න ඕන දැන් කම්ම කම්ම විපාක ගැන කියනකොට ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞද්ධ තේරවාද බෞද්ධ සිංහල තේරවාද බෞද්ධ වෙන අපිත් ওই தത്വෙට වැටෙනවාද කියලා හිතලා බලන්න. ඒකත් පහු කරගෙන ගියාම තමයි අර දැන් කතා කරපු විදිහට චතුරාර්ය සත්‍ය ධර්මයට තේරෙන්න හදන්න පුළුවන්. දුක්ඛ සමුදය දකින්න වෙනවා. අත්තා මේ වේදියේති වේදනා ධම්මෝ හිමියත්තා අත්තා තු නිත්‍ය පදාර්ථේ වේදනා ස්වરૂපය ඇති දෙයක් වේදනා ධර්ම කියලා කියන්නේ ඉතින් බුදා වේදනාව උරුම කොටගත් එකක් කියලා කම්ම විපාකයේ කියනකොට හිතන්ඩෝ හිතන්ට වෙන්නේ ඇයි පොදුවේ හිතන්නේ කම්මේ බීජයක් කියලා නෑ කම්මංකෙක් අත්තං විඥානං බීජං මේ සූත්‍රයේ තියෙන හොඳම දේ තමයි ඊට පස්සේ එන හොඳම දේ නෙවෙයි තවත් හොඳ දේ තමයි ඊට පස්සේ විඥානත්‍ත්‍ති ගැන කියන්න හදනවා ඒකින්ද මේ මේ මේ ගැන අවධානයෙන් ඉන්න ඊළඟ සතියෙන් වෙනකල් මේ ගැනම හිතන්න මේ ගුලිය ඇතුළටම ඇවිල්ලා එක්ක ඒ විදිහට තමයි එහෙම ඉතිවාහි ආනන්ද අත්තානං සමුපස්සනෝ සමුපස්සති. එක්ක විඳින් බහිතයි කියලා හිතනවා. නමුත් මේක තමයි විඳින්නේ කියලා හිතේ. සම්නුපස්සමානෝ සම්නුපස්සති කියන යා හිතා ගන්න. ඉතින් දෙන්නේ හිතිල්ලක්. හිතා ගැනීමක් විතරයි. එතකොට ඒ ওই විදිහට කියන කේ වේදනාව අත්වත්යෙන් කියන කෙනාට කියන්න. අනිත් ඒවට ගිහිල්ලා නැහැ බුදුහාරු මෙතෙන්. ඒක අහන්න එපා මේ කතා කරන්න ගියයි බුදුහාරු සංඥා වේදනා සංකාර විඥාන කියන කිවි නැති. මොකද අර්ථාගෙන කියනකොට අර අසනීපෙච්ච භික්ෂුවට කියලා දෙන්න කියලා ආනන්දහාන්ට කියනකොට කිව්වේ චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ඝානං අනත්තා ගන්ධා අනත්තා ජීවහා අනත්තා රස අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බ අනත්තා මනෝ අනත්තා ධම්ම අනත්තා ඒ අනත්ත සංඥාවටත් එන්නේ ඒ අනත්ත සංඥාව අර රූප වේදනා සංඥා සංකාරයන් යද නිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා කියන එකට වඩා මේ වඩා ගෑවිලා එනවා. මේක ගෑවින ළඟින්ද. මට හිතා ගන්න පුළුවන් දෙයක් චක්කු රූප සෝත ගා සෝත සද්ද ගාන ගන්ධ જીවහා රස කාය පුට්ටබ්බ මනෝ ධම්ම කියන හය ඒ හය අල්ලගත්ත ගමම්ම මම අල්ලගත්ත වෙනවා. මම මේ කවුද මම කියලා. එතෙන්දි තමයි ලිහෙන්න පටන් ගන්නෙ පැටලිලි ටික. මේ කාලේ ක්‍රිස්මස් ලයිට් එහෙම තියෙනවා නම් පැටලිච්ච ඒවා දිගාරිනකොට හදනකොට පේවන්න ඒවයි. මේක අපිට කරන්න පුළුවන් දෙයක්. එතකොට බුදුහාර එතෙන්දි කියනවා ආනන්ද මේ කෙනෙකුට මෙහෙම කියන්න වඩනා. ඒව මාස වචනීය කිය යුතුමයි. තිස්සෝකෝ ඉමා ආවසෝ වේදනා මිත්‍රයනි දැන් අපිම අපි එතකොට අපි ඒ තත්ත්වේනේ ආනන්දහාඳුරෝ අපට දැන් කියන ආනන්දහම කියන්නේ ඔන්න ඔය මේ සවන්ත සිසලක එකක් තියෙන ඒ ඇත්තු මෙන්න මෙහෙම කතා කරන ආනන්දේ ඇත්තන් කියලා මම කියන්නේ දැන් ඔන්න දැන් ආනන්දහාඳුර අපි ළඟට ඇවිල්ලා කියනවා මේ සවන්ත සිසලසේ කට්ටියට තිස්සෝ කෝයිමාසෝ වේදනා මිත්‍රේනි මිත්‍ර ආසෝ කියන්නේ ඒ කෙනෙකුට කියන්නේ මෙත අපි ආස්මත් තරුණේ වින්දන වර්ග තුනක් තියෙනවා. කොහෙද තියෙන්නේ? දීඝනිකායේ නෙවෙයි. අංගුත්තරනිකාය තුන්වෙනි කෑල්ලේ නෙවෙයි. නාම රූපත් එක්ක විඤ්ඤාණත් එක්ක යන මේ ගුලිය තුල. මේ මැෂින් එක තුළ මේ කර්මාන්ත ශාලාව තුළ මේ මනුස්ස පොදිය තුළ තියෙන්නේ සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛම සුඛා වේදනා ඔන්න ආනන්දහට දැන් කියන්නේ අපිට අපි එහෙමයි දැන් හිතාගන්නේ අපි සමනුපස්සනා කරන්න ඕන ඒ විදිහට ඉමා සංකෝත්තිස්ත්වන්තිස්සානං වේදනානං මේ වේදනා වර්ග තුන වින්දන කිරීම වර්ග තුන මතුවෙනවා. හිමා සංකෝත්වන් තිස්සන්නං වේදනානං කතමං අත්තතෝ සමනුපස්සති කොයි එකද නිත්‍ය වශයෙන් හිතාගන්න පුළුවන්කම ඇති කරගන්නේ අත්ත වශයෙන් හිතා ගන්නවා නම් හිතා ගන්න ඔය තුනෙන් කොයි එකද කියලා හන්දානන්ද. යදින ආනන්දාව පින්නහනවා. යස්මින් ආනන්ද සමේ සුඛං වේදනං වේදේති. ආනන්ද සුඛ වින්දනීය පැතිරිල යන වේලාවට මම මේ වචන පාවිච්චි කරන තේරුම් ගන්න විතරයි. සුඛ වේදනාව මනස පුරා පැතිරී යමින් අත්දකින්නකොට එක්ස්පීරියන්ස් කරනකොට නේව තස්මින් සමයේ දුක්ඛං වේදනං වේදේති දුක්ඛ වින්දනයක් ඒ වෙලාවට වින්දනේ මතුවෙන්නේ නැහැ නැ අදුක්ඛම සුඛං වේදනං වේදේති අදුක්ඛම සුඛ වින්දනේ ඒ වෙලාවට වින්දනේ වෙන්නේ නැහැ අතට හොඳට තේරුම් ගන්න ඕන තරම් පච්චුප්පන්නයට ඇවිල්ලා. සුඛං ඒව තස්මින් සමේ වේදනාම් වේදේති. ඒක ඒ තුන් වර්ගයටම කියනවා. යස්මින් ආනන්ද සමේ දුක්ඛං වේදනම් වේදේති. කොයි තත්ත්වයේ හැකේ ආනන්ද දුක් වේදනාව අත්දකිමින් ඉන්නකොට සුඛ වේදනාව අත්දකින්නේ නැහැ වෙලාවට දුක්ඛම සුඛ වේදනාව අත්දකින්නේ. අදුක්කම සුඛ වේදනාව අත්දකින්න වෙලාවට සුඛ වේදනා වේලාවේ අත්දකින්නේ නේව තස්මින් සමයේ සුඛං වේදනං වේති මේ දුක්ඛං වේදනං වේති ඒ වෙලාව සුඛ වේදනා වෙන්නේ නැහැ දුක් වේදනා වෙන්නේ අදුක්කම සුඛං ඒව තස්මින් වේ සමේ වේදනා ඒ කාල සීමාව තුළ අදුක්කම සුඛ වින්දනි විතරයි තියෙන්නේ කොච්චර කෝටි ප්‍රකෝටියක් ඇති වෙනවද කියලා හිතලා බලන්න ඕනේ. අනිත් පස්සේ බුදුහාමුදුරු ප්‍රතිපදාවට එනවා. ඔන්න දැන් අපි කරන්න ඕනේ ওই ටිකයි. අරයාගේ මෙයාගේ දර්ශනය අපිට දැන් අප දාර් ඒ දර්ශන ගල්ලොරිය දැන් අපි පැත්තකින් පැත්තකට දාමු. ඒක හදාගෙන මේ සංසාර මාර්ගයේ කාපට් කරන්න ඕනේ දැන්. අපි ඒක අයින් කරනවා. ඊට පස්සේ බුදුහාමරේන ඔන්න අපි දකින්න ඕන ක්‍රමය. මහා කාරුණිකයි කිව්වේ ඒකයි උන්වහන්සේ. සුඛාපිකෝ ආනන්ද වේදනා අනිච්චා සංකතා පටිච්චසමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධම් ආනන්ද මේ සුඛ වේදනා කියන தত্ত্বයක් සුඛ වින්දනයක් මතුවලා එනවනේ ඒකේ අනිච්චා හැමතිස්සෙම ඒක දිගින් දිගට දිගින් දිගට පවතින්නේ සංකතා අනිත් දේවල් එකතු වෙලා තමයි ඒක මතු කරලා දුන්නේ පටිච්ච සමුප්පන්න ඇහැයි කන ඇහැයි රූපයි විඥානයි තිබිච්ච නිසා හටගත් ස්පර්ශයේ මත වින්දනය තුළ තියෙන. සුඛනම් සුඛ දුක්ඛනම් දුක්ඛ දුක්ඛම සුඛනම් දුක්ඛම. ඒ හය. කය ධම්මා ජීවිල යනවා ඒක තියෙන්නේ. වාය ධම්මා අයින් වෙලා යනවා. විරාග ධම්මා. ඒක ඇලෙන්න තරම් දෙයක් නැහැ. ඒක තියෙන්නේ මාළගේ. ඒක තියෙන්නේ නැ මට ඒකේ ඉන්නත්ද මට ඒක නැගල යන්න බෑ ස්කේට් බෝඩ් දෙක යනවා ස්කලේටර් කියනවා නිරෝධ ධම්මා ඒකයින් මිලයන්ත ඒක එක්ක නැති කර ඒකෙන් අයින් වෙන්නත් පුළුවන් ඒක නැත්තම් නිරුද්ධ කරලා දාන්න ඕන තත්ත්වයක් එක්කුයි වේදනාවේ ස්වરૂපේකයි නැත්තම් වේදනාවට මං විසින් කළ යුත්තත් ඒකයි විරෝධ ධම්ම නිරෝධ ධම්මයි ඊට පස්සේ අනිත් දෙකටත් එන දුක්ඛ වේදනානන්ද අදුක්ඛම සුඛාප්‍යානන්ද ඊවත් අනිච්චා සංකතා පටිච්චසමුප්පන්නා කාය ධම්මා වාය ධම්මා ඊරාග ධම්මා නිරෝධ ධම්මා ඊට පස්සේ මතීත යන අදුක්ඛම සුඛේතත් ඒ කියනවා දැන් අර ගෞරවණීය වන්දනීය ධම්ම දින්නාවන් මතක් වෙන්න ඕන අදුක්ඛම සුඛයේ අනිච්චයි කියලා දැනගන්න ඕනේ. ඒක අහු කරගත්තොත් අවිද්‍යාව අහු වෙනවා. මොකද ඒකේ ප්‍රතිභෝගයේ තම අනිත් විරුද්ධ පැත්ත තම අවිද්‍යාව. හොඳට ඇස් අරගෙන බලන්න ඕන තම අදුක්කම සුඛේ. මොකද අපි සුඛ දුක්ඛේ අපි හොල්ලලා දාන. අපි කැමති හෙල්ලිල යන්න. අදුක්කම සුඛේ අපි නිදි කරලා දාන. සුඛ දුක්ඛේ අපේ ඉමෝෂන් ටික හොල්ලන අවදි කරනවා අපි. ෂොක් එකක් දෙනවා. එක්ක සුඛේ නැත්තම් කම්පනයක් දෙනවා. අදුක්කම සුඛේ එහෙම කම්පනයක් දෙන්නේ නැති නිසා ඒක බොහොම මේ ලෙතාජික් එක ගණන් ගන්න දෙයක් නෑ අදුක්කම සුඛේ. අදුක්කම සුඛේ හරි මොකුත් ලියපු නැති පිටුවක් පොත් වගේ. අපි නවකතාවක් තියෙන මොනවාද ලියලා නැති අන්න ඒ වගේ. ඒ මොකක්වත් නැති தત્ත්වය ආවහම අවිජ්ජායනයි කිව්වේ ඒකයි ධම්ම දින්නාව. ඒ පූජනීය භික්ෂුණිය. එතෙන්දී බුදුහාමීට පස්සේ තස්ස සුඛං වේදනම් වේද්‍ය වේදේමානස් සුඛ වේදනාව වින්දිනේ කරමින් ඉන්නකොට ඒ සෝමේ අත්තාති හෝති. මේක තමයි නිත්‍ය සත්‍යය කියලා යාට හිතෙනවා. තස්සායේ විසුඛා වේදනාය නිරෝධා වියග්ගෝමයත්තාති හෝති. සුඛ වේදනා නිරුද්ධුනහම ආත්ම භාවයේ අයින් වෙලා ගියා කියලා හිතනවා. නিত্য පදාර්ථයෙන් ගියා කියලා හිතනවා. ඒ ඒ නිසා තමයි ඔය ස්පාන්‍ය ක්‍රමයේ කිඹුමක් කැරියාම අර බ්ලෙස් යූ කියලා කියන්නේ. මොකද ඒකත් එක්ක ආත්මය යනවා කියලා. මොකද ඒ වෙලාවට කිඹුමක් කනලාට සිතිවිලෙන් නැල්ලුනේ. ඔක්කොම මාංශ පේශි ඔක්කොම අයින් නතර කරලා එක පැත්තක තියෙන කිඹුමක් යනවා. ඒ කිඹුමක් යන වෙලාවට කවර හෝ සංකල්පයක් හිතේ ඇති වෙන්නේ. එතකොට හිතෙන්නේ මේ අත්තේ මෙතනින් ගියා ගියාම අපෝ අර මේ අපෝ එක දාන්න තමයි බ්ලෙස් වෙන්නේ. අපි බුදු සරණයි කියන දැනට අපි බුදුහාමුදුරු භික්ෂුන් වහන්සේලා එහෙම කියනකොට ඒකල් බුදුහාමුදුරු කියව එහෙම කියන්න එපා කියලා. මම මේ කතාව හැදුවේ මේකට විතරයි නේද? ඒසෝ මේ අත්තාති හෝති. තස්සාය විසුඛාය වේදනා නිරෝධා යග්ගෝ මේ අත්තාති හෝති. ආත්මේ පහවල ගියායි කියලා හිතෙන යාට. ඉවරලා ඒ කියන්නේ යග්ගේ කිවි එක කොරාත් ඇතුළේ ගියා ඒක අගටම ගියා. දුක්ඛං වේදනං වේදමානස්ස ඒසෝපයත්තාති හොති. දුක් වේදනාව එනකොටත් මේ තමාමගේ අත්තේ කියලා හිතන එකේ වින්දනේ ඒක තමා කරන්නේ. අත්තේ තමාම වින්දනය කරන්නේ කියලා හිතනවා. ආස්වාදීන තත්ත්වය අර නියුක්ලියස් එක. තස්සාය දුක්ඛය වේදනා නිරෝධ දුක්ඛ වේදනා නිරුද්ධ වෙච්ච ගමන් ව්‍යග්ගෝමයක් ආති හොත යාට හිතෙනවා දැන් යන ආත්මෙතනින් නතරුණා කියලා. අදුක්ඛ බසුකම් වේදනම් වේදේ මානස ඒසෝමයත්තාති හොති. තස්සායව අදුක්ඛම සුඛාය වේදනා නිරෝධා ව්‍යග්ගෝමයත්තාති හොති. අදුක්ඛම සුඛ වේදනාවේ විඳිනකොට මේ තමයි ආත් අත්වාදී සමානට වාදයේනේ අත්තේ මේක විඳිනවා කියලා හිතෙනවා නිත්‍ය පදාර්ථ විසින් ඉගෙන තුකොට ඒ වේදනාවන් ආහවරනකොට අර අත්ය ආහවරුණා කියලා හිතනවා ඒක විඳපු අත් ඉති සෝ දිත්තේ වදම්මේ අනිච්චං සුඛං දුක්ඛං වෝකින්නම් උපාදෝය ධම්මං අත්තානං සමනුපස්සමානෝ සමනුපස්ස මේ විදිහට යා දිත්තේව ධම්මේ මේ මේ මේ වෙලාවේදී මේ මේ තැනදී මේ தത്വෙදී අනිච්ඡන් දුක් සුඛන් දුක්ඛං වෝකින්න උපාදවය ධම්මං අත්තානං සම්පස්සවනෝ සම්පස්සති අනිත්‍ය වෙච්ච සැප දුක් දෙකින් මිශ්‍ර වෙච්ච උපාදවය ධම්මං ඉපදෙන නැති වෙන වේ ස්වභාවය ඇති ආත්මයක් දකින්නේ නම් දකිය. අත්තානං සමනුපස් කල්පනා කරන කල්පනා කරන්නේ මොකද දැන් සුඛ වේදනාව නැති වෙච්ච ගමන් අත්ත්‍ය විරයි කියලා හිතනවා. ඒ කියන අත්වසන් කියලා. ඒකවත් දන්නේ නැහැ යා හැබැයි. ඒ தത്വයටවත් අවදි වෙලා නැහැ ඒතකොට වේදනාව අත්ත වශයෙන් තේරුම් ගන්න එක්කන. දිට්ඨිය ධම්මේ අනිච්ඡං සුඛං දුක්ඛං වෝකින්නම් සුඛ දුක්ඛ වලින් මිශ්‍ර වෙච්ච අනිච්ච වෙච්ච උපාදවය ධර්ම ඇති. ඉපදෙන සහ වේවෙන ස්වરૂපයක් සහිත. අත්තේ දෛවයේ තමයි එහෙම එකක් තමයි දැක දැක ඉන්නේ. අනිත්‍යයට දාන්න එපා ඉන්දියාවේ බ්‍රාහ්මණයන්ට සාධුවරුන්ට ඉඳගෙන ඉන්න අයට උපනිෂද් දීපු අයට වේදිරීපු අයට දාන්න එපා. සමහර ඇත්තු බොහොම ඊට වඩා ඉහළ තත්ත්වයක් ගිහිල්ලා අනිත්‍ය දුක්ඛ දැනගෙන නිස්කාමී ස්වරූපයෙන් ඉන්නත් ඉන්නවා. සෝ යෝසෝ ඒවමාහ කවුරු හරි කිව්වනම් වේදනා මේ අත්තාති තස්මාති ආනන්දේ නිසානන්ද ඒතේනපි ඒතන් අක්කමති වේදනා මේ අත්තාති සම්නුපස්සිත ඒන් තේරුම් ගන්න පුළුවන් ආනන්ද වේදනාව නිත්‍යාත්මයක් නෙවෙයි කියලා තේරුම් ගන්නට වටිනවා එතෙන්දී. ගැළපෙන්නේ නැහැ දකින්න කියලා කියනවා. ආනන්දව සද්දන්ට මේ ඔක්කොම අහගෙන ඉන්නවා ඇති. පුදුම වාසනාවන්තයි. අපිට ඉතුරු කරලා දුන්නාට උන්වහන්සේ පින් දෙන්නත් බෑනේ පින් දෙන්න කුසලතාවෙන් අපි මාර්ගයට අනුකූලව වෙන්න විතරයි තියෙන්නේ. පින් ගන්න ආනන්ද කෙනෙක් නැහැ දැන් ඒ නිසා. తත්‍ර ආනන්ද කවුරු හරි මෙහෙම කිව්වනම් නැහැව කෝමේ වේදනා අත්තා වේදනාව නෙවෙයි අත්ත අපටි සංවේදනෝ මේ අත්තා මේ නිර්වෙන්දනීය தත්වයක් චින්තන වේදනාව මේ අත්තා කියන එක නිර්වෙන්දනීය தත්වයක්. වේදනාව වගේ දේවල් වල ජීවෙන්න නැති தත්වයක්. සෝ ඒ මාස වචනෝ එහෙම එක්කෙනෙකුට මෙහෙම කියලා දෙන්න. සවන සිස්සස් අපිට ඇවිල්ලා කියන ආරම්භවද යත්තපරාසු සබ්බසෝ වේදී තන්නත්ති මිත්‍රවරුනි මිත්‍රයනි මිත්‍රයාණෙනි කොහේ හරි සබ්බසෝ වේදී තන්නන්ති වේදිත තත්වයක් නැත්නම් ඒ කියන්නේ අපපටි සංවේදී නම් ඔන්න හොඳ දෙයක් අපි තේරුම් ගන්න. අපිනුකෝ තත්ත අයං අහං අස්මීති සියා. එතෙන්දී මේ තමා මම කියලා කියන්න පුළුවන් තත්වයකට එයිද? ඔන්න අපි දැන් තථාගතයන් වහන්සේට හදවත මේ වචනේ කියන් තේරුම් ගන්න විතර මේ නවකතා ගීතාත්මකනේ තථාගතයන් වහන්සේ වෙනුවෙන් අපේ මුළු පැවැත්මම හදවතම නිවේදනය කරලා ඉන්න අප තහොඳ දෙයක් තේරුම් ගන්න. වේදිතයක් නැත්තම් අපිනුකෝ තත්ත අයං අහං අස්මීතිසියා එහෙම තත්වයක් වෙයිද? තියෙනවද මම කියලා කියලා කෙනෙන් කියන්න පුළුවන් සත්‍යජී මේ භූතයේ සත්‍යජී මම නෙවෙයි එතකොට. හදාගත්ත කෑලි ගොඩකින් යන කාර් එකක් විතරයි. කරත්තයක් විතරයි. හොඳම තරක් ඒක තේරුම් ගන්න. ඒ කියන්නේ මේ වින්දනය කියන එක තරම්ම අපි අහු කරලා තියෙනවා. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් අපි තේරුම් ගන්න කියන්නේ මට එක්ස්පීරියන්ස් කරන්න බැරි තත්ත්වයන් නම් තියෙන්නේ මෙතන එක්ස්පීරියන්ස් නොකර මං කොහොමද අත්තාකින් තියෙන එකට එන්නේ ඒ කියන්නේ ඒක තියෙන මම කියලා මාත් ඉදිරිපත් කරන්න මම මම මම හුලම් බහැලා ගිහිල්ලා එතකොට එක්ස්පීරියන්ස් නැහැ එතකොට ඒක එහෙම ඉදිරිපත් කරන්නවත් දෙයක් නෑ එනිසා අනිච්චං වය ධම්මං උප්පාද වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මං තත්ති තේරුම් ගන්න ඕන ඒක තමයි බුදුහාම කියන්න හදන්නේ අපිට මතක් කරලා දුන්න මේ දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධයම තේරුම් ගන්න ඕන නොහේතම් බන්තේ කියෙම නෙවෙයි ස්වාමීන් කියනවා. තස්මා තිහානන්ද ඒතේනපි ඒතන්නක්කමති මේක ගැලපෙන්නෙත් නෑ ඔය තත්ත්වෙ හින්දා. නැහිවකෝ මේ වේදනාත්තා වේදනාව නෙවෙයි මගේ ආත්මය අපරිසංවේදනෝ මේ අත්තා සමනුපස් සැබෑ ආත්මීය ස්වરૂපයක් තියෙනවා නොසංස් නොසින්දී පවතින තත්වයක් තියෙනවා කියලා හිතා ගන්නයි ගැලපෙන්නේ මොකද අපරිසංවේදී තත්වයකට આવොත් inexperience නැතිනම් මම කියලා ගහවා ගන්නත් තියන්නේ තත්‍රානන්ද ඊළඟ தත්ත්වෙට අපි හොඳට තේරුම් ගන්නවා. හොඳට තේරුම් ගන්නවා. වෙලාවත් අවසන් නැත් අපි නතර කරමු. අපි සාකච්ඡා කරමු. අපි සාකච්ඡා කරමු. බොහොම පිං බොහොම පිං බොහොම පිං බොහොම සවන් රසිස්ලා බුදු සරණයි බුදු සරණයි බුසතර තිරුවන් සරණයි සත්‍ය දුපාට බොහොම පිං මම ගෞරවයෙන් ජයන්ත මහත්මයාට යොමු වෙනවා ඔබතුමාට සෙවස්සන්නයි සේන මහත්මයා සෙවස්සනට සිතුනේ මම හිතන්නේ මමත් මේක තේරුම් ගන්න මහන්සි ගන්නවා මට විශේෂ ප්‍රශ්නයක් මේ අවස්ථාවේදී නෑ මම අහගෙන ඉන්නවා මගේ කල්යාණ මිත්‍රයන්ට අවස්ථාව දෙවසෙවස්සන්නයි තෙරුවන් සරණයි එහෙනම් මම දිල්රුක් මහත්මයාට ආරාධනා කරනවා ඔබතුමාගේ අදහස මතු කරන්න කියලා තෙරුවන් සරණයි. අසරයි සත්‍යජිත මිනි තෙරුවන් සරණයි සෙන මහත්මයා ශිල්ම කාලය යන විචේත මම හිතන්නේ තා ගැඹුරු ධර්ම කොටස් රාශියක් අපිට අද අහන්න අවස්ථාව ලැබුණේ. ඉතින් මම හිතන්නේ අවසානයේ සඳහන් කළ වශයෙන් අවසාන කොටස වශයෙන් සඳහන් වුණු වේදනා සම්බන්ධයෙන් ඉතින් ඇත්තටම මේ අදුක්කම සුඛ වේදනාව නොදැකීම විශාල අඩුවක් කියලා හිතනවා ඒක සෑහෙන අඩුපාඩුවක් කියලා මාර්ගයේ නොදැනීම තියෙනවනම් ඒ වගේම තමයි ඒක දකින්න අධිකුමාසුන්සි වේදනාව අපිට එහෙම දකින්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් හිතුණා එහෙම දකින්න සාමාන්‍යයෙන් අපි මේ කාම ලෝකයේ ඉන්න විදිහට දකින්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් වගේ ඇති වුණා මොකද මේ හැමතිස්සෙම අදුක්කම සුඛ වේදනාවේ ස්වභාවයෙන් එන එකක් තමයි මේ පෝඩම් එහෙම නැත්නම් මේ කියන කම්මැලිකම එතකොට යම් කිසි ආකාරයක හිස්තාවක් ඒතර මේවා ඇත්තටම එන්නේ දුක් වේදනා වශයෙන් ඉතින් අදුක්කම සුඛ වේදනාව ඇත්තටම දකින්න ඕන නම් මේ තියෙන නීවරණ ටිකක් අයින් වෙන්න ඕන තත්ත්වයක් කියලා හිතන ඉතින් ඒක දකින්න එක අත්‍යවශ්‍ය වගේ තමයි හිතන්නේ මේ අවසාන කොටස යනකොට මොකද නැත්තම් ඉදිරියට යෑමක් කෙරෙනවා අඩුයි කියලා හිතනවා සෙනමහත් මේ ටික තමයි එකතු කරන්න තියෙන තිරුවන් සරණයි තෙරුවන් සරණයි බොහොම පිං දිලක මහත්මයා මම ගෞරවයෙන් මානෙල් මහත්මයට යොමු වෙනවා ඔබතුමීගේ අදහසත් අපට යොමු කරන්න කියලා තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මානෙල් මහත්මිය නැහැ මෙතන Zullen ze overmaden hebben gezegd dat ze op quarantaine hadden passeerd hadden? රසන්නයි සෙන් මහත්මයාටම නෑ මේ මේ තෙක් මෙච්චර වෙලා මේ විස්තර කරලා සතියතුමා මේ විස්තර කරලා දුන්නු කාරණා ගැන නැවත නැවත හිත යොමු කරලා නැවත නැවත ඒක මෙනෙහි කරලා තේරුම් ගන්න උත්සාහයක් දරන්න ඕනේ කියන අදහස තමයි තියෙන්නේ ඊට වඩා යමක් එකතු කරන්න පෙරලන් සරණ තෙරවසන්න. එබැවින් මම හසංග මහත්මයාටත් යොමු වෙනවා ඔබතුමාට අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් මතු කරන්න කියලා තෙරවසන්න. තෙරවසන්න මලත් නේලා විශේෂ අදහසක් හරි ප්‍රශ්නයක් හරි නෑ බොහොම පිං තෙරවසන්න. තෙරවසන්න බොහොම පිං මම හිතන්නේ අපේ දලුවත් මහත්මයා ඉන්නවා වගේ පේනවා. ඔබතුමා ඉන්නවද දලුවත් මහත්මයා? ඔකේ ගන්සන්න මම තාගෙන ඉන්නේ අපි ඇත්තටම අද සත්‍ය තුමාන් සාකච්ඡා කරන්නේ මාට රුත් කමන්නේ නේද සෙනමාත් දෙකයි මේ වෙලාවේ එක පොරණන් පහලක් ගිහිල්ලා අපි පොදුසි මාත්‍යත් එහෙම මතක් කළා වගේ අපි තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන් ලබන සතියේ මම හිතන්නේ හොඳයි එහෙමනම් මම හිතන්නේ අපේ හැමෝටම බරපතල බරපතල කියන්නේ ගැඹුරු ධර්මයක් මේ ඔළුවට දාලා තියෙන්නේ ඒක තා පරිස්සමෙන් ගෙනියන්න ඕන කියලායි මම හිතන්නේ ඉතින් මම නැවතවරක් සත්‍යජිතුමාට යොමු වෙන ඔබතුමාගේ අදහස් මතු කළා මේ සාකච්ඡාව අවසන් කරන්න කියලා ඔබතුමාට දරුවත් මහත්මයාට සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කරනවා තිරුවන් සරණයි තථාගතයන් වහන්සේ අසිරිමත් අසිරිමත් අසිරිමත් උන්වහන්සේට নমස්කාර කරමු. අපිට හිතා ගන්න බෑ උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ රූප ස්වභාවය උනත් දැන් අර සමහර බ්‍රාහමණවරු උන්වහන්සේ දැකලා කතා කරලා යම් කියන්නේ අපි කවුද කියලා ඒ තත්ත්වයට අපිට හිතා ගන්න බැහැ නිසා බුද්ධ විෂයක් අචින්තියෝ නචින්තේතපෝ අපිට පුළුවන් ආත්ම නිවේදනයක් කරන්න. ඒ භාග්‍ය නිසා. තථාගත ස්වરૂපයේ ඔළුව යටි කරගෙන අපි උන්වහන්සේ වෙන් වෙන් ශ්‍රද්ධාවෙන් මේ මාර්ගයට පිවිසෙමු. ප්‍රාතිමෝක්ෂයට. කවර හේතුවක් නිසාවත් ධර්ම මාර්ගය අත්නොහරින්දමු. ඊළඟ දවසේ දැන් අපි තාමත් වින්දන ගැන කතා කරගෙන යන්න ඉතින් ඉවර වෙන්න හදන්නේ ඒ ටික. වේදනා සංයුත්තේ සමහර සූත්‍ර තියෙනවා ඒකේ ගොඩක්ම අමාරු මත් නෙමෙයි ළඟ වැඩි ඒකයි මේ ගැඹුරුයි කියන්නේ. ළඟ වැඩි හින්දා ඒක තේරෙන්නේ අපිට. අපි කැමති ඈත තින් දෙයක් දකින්න. බොහොම හොඳයි අදුක්කම සුඛයේ අදුක්කම සුඛයේ අවිද්‍යාවේ අනිත් පැත්ත. අදුක්කම සුඛයේ ඇහැ දාන්න පුළුවන් නම් චලනයන් තේරෙන අර චිත්ත වීතිවල මකුළු භවංග සත්‍රින් නුත් ඉන්නවා කියලා කියන්නේ ඒ தත්ත්වෙ ඉඳලා. භවංගේ භවංගේ චලනයේම අහු වෙනවා ඊට පස්සේ. ජවන යන්නේ නැති தත්ත්වය ඇති කර ගන්න ඕන විශේෂයෙන් අකුසල ජවන. අපිට පුළුවන් ඒක කරන්න කියලා හිතෙනවා දැනට. සම්මා සම්බුදු සරණයි. අපේ සිත් පිරිසිදුයි පිවිතුරුයි නිර්මලයි. හොඳ පැතුම් රසක් ඇති මේ ජීවිතේ මේ සිර දරා පෝෂණය කළ ඇය ඒ සංසාර ගමන සුවපත් වේවා. පියානන්ද පරම යාපෝතකිත්වා. මේ කුසල චේතනා ලෙසින් පුණ්‍ය චේතනා බලවත් උපනිෂ සම්පතක් වීමෙන් අපේ ඉදිරි දීමක වාග්ය සම්පන්න වේවා තවදුරටත් ශරීරේ නිරෝගීතාවේ බහුල වේවා මනසේ නිරෝගීතාවේද බහුල වේවා කල්යාණ මිත්‍රයන්ම ඇසුර ලැබේවා. සුගති කරාමසේන්දු වේවා. අත් නෙවෙය. ශ්‍රද්ධාවෙන්, විරියෙන්, සතියෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් ක්‍රමයෙන් මොහු කරගොස්. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා පහ අවශ්‍යමයි අවශ්‍යමයි ඒ පහ මුකුරා ඒවා අපේ ශේෂ සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට නිරාමිෂව මෙහෙයක් සිදු කරනු සඳහා පරිත්‍යාග මේ සේවයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාන අවබෝධ වේවයි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු සවන්ත සෙසලසට අප්‍රමාණ පිං බුදු සරණයි බුදු සරණයි බුදු සරණයි සාදු සාදු සාදු තිරුවන් සරණයි සාදු සාදු තිරුවන් සරණයි